මුළු දිනාටම තෙරුවන් සරණයි අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි ධර්ම සාකච්ඡාවටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට අපි වැඩමුළුව නැත්නම් සැසිය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන විදිහට අපි රුක්මන්ට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ මම ආනාපානසති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ල නහය තුඩ මත වදින ලෙස භාවනා කරමි. මෙය තවදුරටත් කරගෙන යන විට හුස්ම රැල්ල තුනී වී පුනීලයක් තුලින් වාගේ නාලයකට ඇතුල්වන ආකාර හොඳින් දිස්වේ. තවදුරටත් වේදනා මේ තවදුරටත් මේ ගැන බැලුව විට ගිනි පුපුරක් මෙන් කැදී යන තාලයේ ගමන් කරන හැටිත් පෙනේ. නමුත් මට ප්‍රස්වාසය පෙනෙන්නේ නැත. මාගේ භාවනා ක්‍රමයේ වැරැද්දක් ඇද්ද? මෙය මෙය නිවැරදි කරගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මුල් ටික නම් කියන විදිහට විස්තර බලන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රසවාසයේ පේන්නේ නැති වුණාට මතුවෙන මතුවෙන ආශ්වාසයේ පේනවනම් ඒක තමයි මේ වෙලාවට අත්වල කරගන්න කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කියනවා නොපේන ප්‍රසවාසය ගැන පශ්චාත්තාප වෙන්න එපා. හැබැයි මතුවෙන මතුවෙන ආශ්වාසය පේනවනම් ඒකේ වගේ මෙවට කියනවා ආකාර පඤ්ඤාති කියලා එක එක ආකාර පෙන්නනවා. පුණ්‍යයත් තුලින් යනවා වගේ නැත්නම් දැලකට උලම් බැදුවා වගේ නැත්නම් වතුර ප්‍රවාහයක් එනවා වගේ සමහර වෙලාවට ගිනි ගලකට යකඩයක් ඇල්ලුවා වගේ ගොඩක් ආකාර පෙන්වෙනවා. ඒ හැමදේම බලන යනකොට සතිය දිනු වෙනකොට විශේෂයෙන් කියනවා සිංහලෙන් සාමාන්‍ය හිත දැම්පත් වෙනකොට ඔය ප්‍රසවාසය ආසාදිට සාපේක්ෂව පෙනේ. ඒ නිසා ප්‍රසවාසය නොපෙනීම හිතට බරක් ගන්න එපා. හැබැයි සහතිකයක් කරගන්න නැත්නම් Tamanට තහවුරු කරගන්න මේ මතුවෙන මතුවෙන ආශාසිය දකින්නයි කියලා එතකොට ඉදිරියට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සමත සහ විපස්සනා භාවනා වන්ගෙන් ලැබිය හැකි ඉහළම ඵලය මොකක්ද? මනස දියුණු කිරීම පමණක්ද? ඒ හරහා මාර්ගඵල කරා යාමද? අනිකුත් භාවනා ක්‍රමවල ඇති මූලික වෙනස කුමක්ද? ඉතින් මේ කවුරු හරි තමන් දැනට කරන්නේ මොකද්ද කියන එක දාලා තියෙනවනම් මට විස්තර කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ලෝකේ තියෙන දේවල් සංග්‍රහ කරන්න ගියොත් මේ දවස් තුනේ අපි කොහොම ඉවරයක් කරන්නේ? ඉතින් කෙටි උත්තරය තියෙන සමථ විපස්සනා කියලා වරණ නිවන තමයි. ඒක ඉතින් මම හිතන මෙතන වාඩි වෙලා ඉන්න ඔක්කොමලා දන්නවා. නමුත් මේ මූලධර්ම සාකච්ඡාවට මම සාදර වෙනවා. මම දැන් කරන්නේ මෙහෙමයි. මට වැටහෙන්නේ මමයි කියලා තමන්ගේ අත්දැකීම් සම්භාරය නැත්නම් තමන්ගේ මේ දායකත්වේ නැතුව මෙව නැත්තම් මම කියන නිකන් මූල ධර්ම ප්‍රශ්න කියලා. පොත්වල තියෙන ප්‍රශ්න ඇදගෙන ඇවිල්ලා අපි කාලිනාස්ති කිරීම නෙවෙයි දහම් පාසල් පන්තියට හොඳයි යෝග. නෝ බාහන රෙසිඩෙන්ෂල් භාවනා වැඩ පිළිවෙල අපි අනුමත කරන්නේ නැත්තම් උනන්දු කරවන්නේ නැහැ. ඒක නිසා මේ ආහන දෙකේ මම කරන්නේ මේකයි මේක සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියනවනම් අපි මේ බෙදා ගැනීමේ කාලය ගැනීම වටිනාකමක් තියෙනවා. නැත්තම් ප්‍රලේඛ නිසා මම කියනවා કોઈ භවනා ක්‍රමයක් කියලා නිවනයි අපි බෞද්ධ වශයෙන් අනික හරිය එච්චර විචිකිච්ඡාවක් විතරයි මෙතන තියෙන්නේ. සැකයක් උනන්දු කරවීමක් විතරයි ඒක කරන්න එපා භාවනා කරනකොට. පින්වත් අපේ සාමීන් වහන්සේ දැන් ටික ටික සක්මන් භාවනාවේ නම් සිත ටිකක් එකඟ කරගන්න පුළුවන් කියලා හිතනවා. පොඩි ප්‍රශ්නිකුත් තියෙනවා අහන්න. සක්මන් භාවනාවේ ඉස්සර පෙනුනේ කකුල බිම තියෙන එක විතරයි. දැන් දැන් ගොඩාක් විස්තර පේනවා. ඒ කියන්නේ කකුල තනකොළ ස්පර්ශ වෙන එක බත් කෙන්දෙහි ඇදීම කලිසම් කකුලේ ඉදිරිපස පිටිපස ස්පර්ශ වගේ මෙසේ ගොඩාක් විස්තර පෙනෙන්නේ මම හිත ඉස්සර කරගෙන බලන්න යෑම නිසාද? ඒක හරිද? ඒ කියන්නේ සමහර විට බත් කෙන්දේ ඇදීම තදින් දැනෙන විට දැනෙනකොට තනකොළ ස්පර්ශය නොදැනී යනවා. මේ ක්‍රමය හරිද? තරහ අවසර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ එසේ වුවත් ආනාපාන සතියේ නම් සිත පිහිටවන්න නොහැකිය. නොඑක් විප්‍රකාර සිහිය දෙනවා. ස්වාමින් වහන්සේ දුන් උපදේශ ප්‍රකාර ගණන් කර හුස්ම ගන්න උත්සාහ කළත් නැවතත් හිත විසිරෙනවා. අහලා තියෙනවා මෝහ චරිතවලට ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ කියලා. වෙලාවකට මම මෝහ චරිතයක්ද කියලාත් හිතෙනවා. උපදේශක් බලාපොරොත්තු වෙමි. කතරම් නිදිමත නොමැතිව හිඳගත්තද භාවනාව මැදක් යන විට නිින්ද යන්නටම එනවා. කුමන හෝ හේතු නිසා මෙසේ නිදිමත එනවාද? එය නැති කරගන්න ක්‍රමයක් තිබේද? අපි ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන පිළිවෙලටම ගියොත් සක්මන් භාවනාවේදී වම කෙටෙන හැටි දකුණු කෙටෙන හැටි වදින හැටි දැනගෙන ගිහිල්ලා ඊට පස්සේ පතුලේ විතරක් නෙමෙයි කකුලේ අනික් තැන් වල තියෙන අත්දැකීම් එතනින් ගියාම මේ පතුලෙම වුණත් අමතර විස්තර දකින්න එක එකම දේ නැවත නැවත බලනකොට ඒකේ අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග පේනවා. ඒක ස්වභාවයි. ඒක හොඳයි. අතර මේක වෙන්නත් ඕනේ. ඒ වෙනකොට සැකයක් මතුවෙන එක නොවිය යුත්තක් කියන්නත් බෑ සැකෙත් මතුවෙනවා. එතකොට කියනවා ඒ විස්තර ගොඩාක් පේනකොට සැකේ වෙන්න පුළුවන් මගේ අවධානය කෝකටද යන්න ඕනේ නැත්නම් මේ විස්තර පෙනීම වැරද්දක්ද හොඳක්ද කියන සැකේ එන්න පුළුවන් අන්න එහෙම සැකයක් තියෙනවා විතරක් මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් නිදාගෙන නෙවෙයි මම දැන් හිටගෙන නෙවෙයි මම දැන් ඇවිදින බව දන්නවාද කියලා බලන්න ඒ කියන්නේ භාවනා කැඩලා නැහැ ඒකට යන්න බෑ නම් භාවනා කැඩලා මේ ඇවිදින බව දන්නේ නැත්නම් එහෙනම් භාවනා කැඩිලා. ඇවිදින බව ඇතුලේ එකක් තමයි পায় පොළවේ තද වෙන එක, කෙටෙන එක. ඒක අරිසත් වැඩිය හොඳ උරගා වැලිමේ ආදර්ශයක්. ඉතින් ඒක ඇතුලේ ඕන තරම් විස්තර පේනවා. විස්තර පේනකොට තේමාව කඩා ගන්න නැතුව නැත්නම් සැක වලට යන්නේ නැතුව. එහෙම නැත්නම් මේ ධර්ක මනසට එහෙම නැත්නම් ණය විපස්සනාට යන්නේ නැතුව අර අත්දැකීම දිගේ යනවනම් මේක පේන තියෙන ඔක්කොම අත්දැකීම් දිගේ අනිවවා. ඒ නිසා මේක උනන්දු කළ යුත්තක්. සතුටු විය යුත්තක්. සුබ මංගලයක්. හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. ඒකට පරයන්කේදීත් මෝහචර්යද්දි කියන්නේ ඒක කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මේ ඉඳගෙන ඉන්න බව ආනපාන හිත දාන්න නැතුව මම ඇවිදිනවා නෙවෙයි. ඇවිදිනකොට නම් ඔය පළවේ පය තියෙනක දැනෙනවනේ. මේ ඉඳගෙන ඉන්නකොට මම මේ ඉඳගෙන ඉන්න බව දැනෙනවද කියලා ඒක නිවනමයි කියලා හිතාගත්තා නම් අර විදිහට මම මෝහචර්යයක් දන්නෙත් නැහැ මට ආනපානේ බැද්ද දන්නෙත් නැහැ කියලා යන්නේ නැතුව ඒක තමයි මේකේ තියෙන මේ ආධුනික මනස කියලා කියන්නේ. කාර්යක ගියරක තියදී ස්ටාර්ට් කරන්න එපා. න්ියුට්‍රල් කරලා ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාගන්න එක තමයි ඩ්‍රයිවර්ගේ තියෙන හොඳම වැඩි. සමහර ෆස්ට් එකට දාන්න තර්ඩ් එකේ සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ පික් කරනවා. කිසිම එන්ජින් කෙනෙක් ඒකට කැමති නැහැ. ඒකට හරි බරක් එන්ජින් එකට. ඒ නිසා එන්ජින් එක න්ියුට්‍රල් කරලා නැත්නම් ක්ලච් එක නියුට්‍රල් කරලා අයිඩල් රන් එකට දාගන්න. දාලා ගෑස් ටිකක් දීලා ෆස්ට් එකට දාන්න. මේකේ টොප් එකට දාන්න හදනවා එන්ජින් එක ස්ටාර්ට් කරලා නැතුව. ඉතින් ඒකට නොක් කරලා ගහනවා එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන්නේ වාඩි වෙලා මම දැන් ඇවිදිනවා නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් නිදාගෙන නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් අද දෙක වහලා බලන්න ඒ අත්දැකීම කොහොමද එන්නේ කියලා මම පොඩ්ඩක් උනන්දු කරවන්න මෙන්න මෙහෙම කියන්නම්. යම් කිසි කෙනෙකුට විශේෂයෙන් මේ වගේ පරිසරයකට ඇවිල්ලා තමන්ගේ සුදුසු සුපුරුදු තැන වාඩි වෙලා අත් දෙක මුරුදු විදිහට වහගෙන මේම ඉඳගෙන ඉන්නවා දකින්නකොට කාට හරි අභියෝග කරොත් ඔය අත්දැකීම කියන්නේ කියලා මෙතනින් එක්කෙනෙකුටවත් කියන්න බෑ. වර්තමාන මොහොතේ මම දැන් අත්දකින්නේ මේකයි කියලා කියන්න බෑ මොකද ඒ තරම් එක ගැඹුරු ඒ තරම්ම නිවනක් එතන තියෙන්නේ. අපිට එහෙම නැතුව අනිත් කොහොන එකක් කියන්න පුළුවන්. මම මෙතන ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනෙන්නේ කොහොමද කිව්වොත් කියන්න බෑ. නමුත් ඒකට මම මෙන්න මේ පොඩි අත්දැකීමක් දෙනවා. ඉඳගෙන බලන්න මම මැරිලා නැති බව දන්නවද කියලා. මේකට අනිවාර්ය සංඥාවක් තියෙනවා. අනිවාර්යම සංඥාවක් තියෙනවා මම දැන් මැරිලා නැහැ කියන්නේ. බලන්න මට නිින්ද ගිල්ල නැහැ කියලා. අනිවාර්ය සංඥාවක් තියෙනවා මට නිින්ද ගිල්ල නැහැ කියලා. බලන්න මට ක්ලාන්ත වෙලා නැද්ද කියලා අනිවාර්ය සංඥාවක් තියෙනවා මම අසීහියෙන් නෙවෙයි කියලා. ඒ නිසා මේ මම දැන් මෙතන කියන එකේ මම මැරෙලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා දන්නවනම් ඒ දැන ගැනීමට තමයි නිවන කියන්නේ. වාඩි වෙලා බලන්න ඒක දැනගන්න පුළුවන් කියලා. එතකොට හිතේ මේක බැරි වෙනවනම් ඔන්න මෝහ චරිතයක් කියයි. මේ මම වාඩි වෙලා මම දැන් මෙතන මැරෙලා නැති බව තේරෙන්නේ නැහැ මට. එහෙනම් මට නිින්ද කියලා නැති බව තේරෙන්නේ නැහැ මට. මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙන්නේ නැහැ කියලා එහෙමනම් ඔන්න අපිට පුළුවන් දැන් භාවනාවට නුසුදුසේ කබව්‍ය කෙනෙක් කියලා ලයිස්ට්ෙන් කපන්න. මම පිළිගන්නවා මැරෙලා නැතිවම මට දැනෙන්නේ කොහොමද කියලා කියන්න බැරි වෙයි. කාට හරි sannivedana කරන්න බෑ. ඒකට ලෝකේ කොහෙවත්වත් භාෂාවක් නැහැ. නිින්ද කියලා නැතිව කියන භාෂාවක් ලෝකේ නැහැ. ක්ලාන්ත වෙලා නැතිව නමුත් Tamanට දැනගන්න පුළුවන්. ආන්නේ දැනීම තියෙන එකම සතර තමයි මනුස්සයා කියන්නේ. ලෝකේ මම මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැති බව ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. ඉතින් ඒකට සමාව දෙන්න, ඒකට යන්න ගිහිල්ලා බලන්න මේ පරියන්ක විතරක් නෙවෙයි මේ භාවනා මධ්‍යස්ථාන විතරක් නෙවෙයි ඕනම වෙලාවක ඕනම ඉරියව්වක හිත ඇතුළට ආවනම් හිත සතිය පිහිටෙවුවනම් හිත අප්‍රමාද වුණානම් කෙලස් නැති වුණානම් එතකොට තමයි තේරෙනවා මම මැරිලා නැහැ ඒසර තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ මැරෙන්නේ නැහැ කියලා කියන්නේ කේන්දර බල්ලවත්තත් ඉන්ද්‍රජාල කියන්නේ අත්දැකීමක් තියෙනවා. අපේ මොළයට හැම සයිල් එකකින්ම හැම වෙලාවෙම ෆීඩ්බැක් එකක් එනවා. මේ කරදර නැහැ වෙලා කියලා කියන්නේ. කොතනකරි පොඩි කරදරයක් වෙච්ච ගමන් ඒක මහක් කරන්න මොළයට සංඥා වෙන්නේ අර කරදර නැති එකට සාපේක්ෂව තමයි. ඒ වගේම මම අවදි වෙලාද නැද්ද කියන එක ඒ හොඳටම දන්නවා. ඒ කියන්නේ මොළේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒක නිසා යා නින්දට යන්න දෙන්නේ නැහැ අනතුරු සහිත තැන්වල. අනතුරු තැන් වලට ගිය ගමන් අපි අවදි කරලා තියෙනවා. ඒගාවට 100න් 80න් ඉන්න කියන එක මොලේ හොඳටම දානවා. ඒ නිසා මේ හැම එකටම කළු ලෑල්ලක නැත්නම් canvas එක වගේ ඒකේ තමයි ඔය හැම සංඥාවකම අදින්නේ. වෙන විදිහට කියන්න පුළුවන් ලෝකයේ සියලුම සංඥාව කැපිලා ගියාම ඉතුරු වෙන සංඥා තුන තමයි මැරලා නැහැ නිින්ද කිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක. මේකට අවදි වුණයි කියලා කියන්නේ හිත කෙලස් නැහැ ඒ චිත්තක්ෂණේ. ඒකට සමාදන් වීම තමයි අපි මේ සතිය පිටුනයි කියලා කියන්නේ. ඒ බව දන්නවා විතරක් නෙවෙයි අනේ ඒක බුදු කෙනෙක්ම කියලා දෙන්න ඕන එකක්. ඒක අපි සියලු වැඩ බහා තවලවිලා ස්තෝදානාගෙන පෙළ ගැහිලා ගන්න ඕන එකක්. මම දැන් ගත්තා. මම ළඟ දැන් තියෙන මේකයි කියලා. ඒක චිත්තකේ දැනගත්තොත් ඒක හරියට මේ චක්‍රායුධකින් ගහලා මොහොත දෙබෑ කෙරුවා වගේ. චක්‍රායුධයෙන් ගහපුවම ඔය ලංකාවේ පරණ කතාවක් තියෙනවා නීල මහදේවතයා ගහපුවාම දැන් ඉන්දියාවේ ලංකාවේ අතර තියෙන මොහොත දෙබෑ වෙලා 20000ක් බටේ හැපතර යනකම් මොහොත දෙබෑ වෙලා තිබුණා. ඉතින් සොලි රට ගිහිලා සොලි රට පරද්දලා සොලි රටේ 20000ක් යුද හිර කරුවත් අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙන ගජ බාරජිරෝ ඒ හිටපු යෝධයා කරපු වැඩේ තමයි ඔය චක්‍රායුධයෙන් මොහොතට ගහපේක. මේ සති චිත්තක්ෂණය එච්චර වෙලා මොහොත දෙබෑ වෙලා තියෙන්නේ. හැබැයි අඩියට යනකම් වදිනවා. අඩිය තමයි තියෙන්නේ මම මැරෙලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්න කරපු එක්කනාගෙන් මම අහන්න කැමති වාඩි වෙලා කියන්නේ බොහොම විවේකීව වාඩි වෙලා මේකට අවදි වෙන්න බැරිද කියලා. එච්චරයි ඕන කරන්නේ. ඒක පවත්තණ්ඩයි ආනපාන ඕන කරන්නේ. ඒක පවත්තණ්ඩයි පිම්බීම හැකිලිම ඕන කරන්නේ. ඒක පවත්තණ්ඩයි අපි යෝග මෙනෙහි කරන්න ඕන කරන්නේ. ඒක පවත්තණ්ඩයි යෝග අරමුණේ මුල බඳාක බලන්න ඕන නැතිනේ. මූලික දේ මේක දිගට පවත්තන්න බැරි එකට සාධාරණව පිළිගන්න වෙනවා. නමුත් මේකට යන්න පුළුවන් නම් එහෙනම් භාවනාවට බහුවයයි. ඊට පස්සේ ඒ යෝගාවචර දෙන අභියෝගය තමයි මේ දැනගත් චිත්තක්ෂණය තව චිත්තක්ෂණයකට තව චිත්තක්ෂණයකට තව චිත්තක්ෂණයකට ගෙනියන එක. ඒකට කියනවා මේ චිත්තක්ෂණයට අවදි වීම කියනවා උත්හාන සම්පදාව කියලා උපයවුවා. ඊට පස්සේ ඒක ආරක්ෂා කිරීමට කියනවා ආරක්ක සම්පදාව කියලා. ඒක අපි යෝගාවචරයට බාර දෙනවා. හැබැයි මේ උපේලා දෙන එක මේකට මම කැපයි කියලා පෙන්නන එක මම මේකට බහුවියයි කියලා මට භව සම්පත්‍ය තියෙනවා කියලා පෙන්ලා දෙන එක තමයි අපි මේ රිට්‍රීට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. නිසා බලාපොරොත්තු සොම් කරගන්න නැතුව වාඩි වෙලා ආනපන වගේ ලොකු අතු අල්ලන්න යන්න එපා. උඩ අතු අල්ලන්න යන්න එපා. බිම ඉඳලා බලන්න මම දැන් මෙතන කියන එක අත්දකින්න පුළුවන්ද කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව දුන් කාල දුන් මුළු කාලය පුරාම සිහිය පවත්වාගෙන කළ හැකිය. ඊයේ සවස්වරුවේ අවසාන පරිගණක භාවනා වාර දෙකෙහිදීම ආස්වාසය ප්‍රස්වාසය ඊටම තුනියට දැනුනි. අද දවසේ තවම එම தത്വයට ඒමට නොහැකි විය. විනාඩි 30ක් 40ක් එකම ඉරියව්වෙන් වාඩි වී භාවනා කළ හැකි අතර ඊට පසු වේදනා දැනේ. ඉරියව් මාරු කිරීමට සිටේ. මෙය වීරිය අඩුකමද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකෙති දැනගන්න ඕන කරලා තියෙන්නේ මේ විදිහට විනාඩි 30ක් 40කට ගියාට පස්සේ ඉරියව් මාරු කරන්න හිතෙනවා. උත්සාහ කළා බලන්න මම ඉරියව් මාරු කරන්න වාඩි වුණා නෙවෙයි. නමුත් ඉරියව්ව නිසා මට ඉරියව් මේ ඉඳගෙන ඉන්න වෙලාවට නිසා ඉරියව් මාරු කරන්න හිතුණා. මම මේ ඉරියව් මාරු කිරීම දැන් කරනවා SMS system එකට slowly, mindfully, silently. මේ ඉරියව් මාරු කරලා බලනවා. දැන් මේම කරුවට පස්සේ ආයෙසරයක් අර පටන් ගන්නකොට වගේ ආනාපාන හිත දාන්න පුළුවන්ද? නැත්නම් මේ ඉඳගෙන ඉන්න අලුත් ඉරියව්වට හිත දාන්න පුළුවන්ද කියලා එතන පරිශන දෙකක් තියෙනවා. එකක් තමයි හිතට හේතු ගන්නට වෙන මගේ ඕමනාවට නෙමෙයි කයට ඕන කියනවා. ඒක නිසා මම ඉරියව මාරු කරනවා. ඒ ප්‍රයෝජනේ සලකලා. ඒක කරනකොට slowly එමීට ඇඟට නොදැනෙන්න කරනවා. නිකන් නිදාගෙන ඉන්න බබෙක් ඇඳේ ඉඳලා කරේ පුන්න ගන්නවා වගේ. නිදා හරව ගන්න නැතුව එහෙම බබ අරගෙන කරේ පුන්න ගන්න. නැත්නම් කරේ පුන්න ගත්ත බබෙක් ඇඳේ තියන්නේ නිින්ද කඩා ගන්න නැතුව ආන්නේ වගේ ඉරියව මාරු කරන්න නිස්සද්දව එමීට කරන කරලා බලන්න දැන් අලුත් තිරියවි සතිය පිටවන්න පුළුවන්ද? ඒ මතින් අර නතර කරපු තැනින් ආනපානට යන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට කෙනෙකුට මේ දෙතුන් සැරයක් මේක කරන්න වෙයි ටිකක් හිතවත් ගන්න. තීරුම් ගන්න පුළුවන් නම් අර ඉරියව් වෙනස් කරන්න වේදනා තියෙන එnde ඉස්සලා තිබුණු ආනාපානය ඉරියව් මාරු කරලා පස්සෙත් ගන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් සතියේ කඩාවැටීමක් නෙවෙයි පීඩි අඩුකමක් නෙවෙයි ලොකු ජයග්‍රහණයක් ඒක හරියට කෙලින් පාරක වාහනයක් ගෙනියන දන්න කෙනෙක් සිග්නල් දාලා හප්ප ගන්න නැතුව හරස් පාරකට හරවලා ඒක දිගේ ගෙනියන්න ඉරියාපත සංදියක් පාරේ වාහනයක සංදි ස්ථානයක වාහනේ හරව ගන්න පුරුදු කරනවානේ අපි ලර්නින් කරනකොට වාහන ඉගෙන ගන්නකොට අන්න ඒ වගේ එකක් මේ පෙන්වන්නේ. ඒ නිසා මේක වැරද්දක් නැහැ. පුළුවන් තරම් බලන්න හප්ප ගන්න එපා මේ වෙලාවේ. මාර්ග නීති කඩ කරන්න එපා. සංදිස්ථානයේදී මාරු කරන්න මාරු කරනකොට නැවතිල්ලේ නිස්සද්දව එමීට කරන්න කරලා බලන්න දැන් අලුත් පාරට දැම්මට පස්සේ නැත්නම් ඉරියව මාරු කරලා පස්සේ ආයශරය ආනපානට යන්න පුළුවන්. ඒක වීර්ය අඩුකමක් නෙවෙයි. හැබැයි මේක මේ පරිේශන තෘෂ්ණාවෙන් කරන්න එපා. වේදනාවෙන් නැතුව නිකන් කකුල මාරු කරලා බලන්න යන්න එපා. ඒක මොඩකමක්. දැනීම අවශ්‍යතාව වෙන්න ඕනේ. ඇඟින්ම අවශ්‍යතාව ආවට පස්සේ මේ පිළියම කරලා බලන්න මේක ඇත්තටම භාවනා දියුණුවට අත්‍යවශ්‍ය අංගයක්. එහෙම නැත්නම් කියනවා සත්‍ය විවිධාංගීකරණය වීමට ඩයිවර්සිෆයි වෙන්න මේ අභියෝග වලට යන්න උදා ඒකට අවිල්ලා තියෙනවා වගේ මට පේනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යන්න සුළු වේලාවක් පවසන වරහන් ඇතුලේ සිතන විට එය ඒකාකාරී බවකට පත්වේ. මෙවිත අන්සිතුවිලි මනසේ හට ගැනීම වළක්වා ගැනීම අපහසු විය. එනමුදු ඊයේ දහවල් දහම් ගැටළු සාකච්ඡාවට පසු මා වෙනත් මගක් අනුගමනය කළෙමි. එමගින් සතිය පිහිටුවා ගැනීම පහසු විය. මා කළ දේ මෙසේය. වම දකුණ වම දකුණ යන්න ඒකාකාරී තත්වයකට පත්වීමට පෙර මා පරයන්කෙන් නොසිටිමි. මා නිදමින් නොසිටිමි. මා සිටගෙන නොසිටිමි. මා ගමන් කරමින් හෝ ඇවිදිමින් සිටිමි. මගේ වම් පාය පොළවේ ගැටෙයි. මගේ දකුණු පාය පොළවේ ගෑවේ. මේ වම මේ දකුණ යන්නෙන් මෙනෙහි කළෙමි. මේ ක්‍රමයේ යම් වරදක් තිබේද? යන්න පැහැදිලි කළ මැනවි. ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි. මේ පටන් ගන්න තියෙන සක්මණේමද රචනය? මම එනමුදු ඊයේ දහවල් දහම් නෑ නෑ පටන් ගන්න වාක්‍ය කියන්නේ. සක්මන් භාවනාවේදී වම දකුණ යන සුළු වෙලාවක ඒක නිසා ඒ අර මම අර ඉස්සල් ප්‍රශ්න තිබු උත්තරේ මේ ක්‍රියාවත් කිරීමක් කරලා තියෙන්නේ මේකේ සියලු දෙනාගේ දැන ගැනීම සඳහා මේ රචකයාගේ ලියවිලා තියෙන තොරතුරක් ඉදිරිපත් කළොත් අපි තම ආසයි ආනපණ්ඩ හිත දාන්න අපි තම ආසයි වම දකුණ වශයෙන් ආරමුණට හිත දාන්න දැම්මට මොකද හිත කැමති නැහැ හිත ඕනෙම අරමුණක එක දිගේ ඉන්නකොට අපි නිින්දට වටනවා අපි හිතන්නේ මේ නිදිමත බරකම නිසායි කියලා නෑ බහන හරිය නිසා ඒක වෙන්නේ භවණ හරිය නිසයි කියලා කියන්නේ අපේ හිතේ ස්වභාවය තමයි අරමුණු මාරු කිරීම. ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා අපිට දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන හින්දායි කියලා. දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැති වෙන එකම හේතුව ඉරියව් මාරු කරන එක. ඉතින් අපි ඉරියව් විතරක් නෙවෙයිනේ. දවස් 30ෙම ඇහැට පේන වර්ණ සහ සටහන් මාරු කර කර ඉන්නවා. කනට ඇහෙන ශබ්ද මාරු කර කර ඉන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ මාරු කර කර ඉන්නවා. දිවට දැනෙන රස ජාති මාරු ආහාර ජාති මාරු කරනවා. ඉඳුන් හිටුන් කොට්ටමෙට යාන වාහන මාරු කරනවා. ඉතින් මේ ක්‍රමයේ පුරුදු කරලා හිත සම්පූර්ණ කඩප්පුලි නන්නත්තර නොකෑමන දහවතුරා தත්තෙටපත් කරලා මේ එකක් දිහාම බලාගෙන ඉඳපන් කිව්වට පස්සේ ඌට පුළුව නැහැ. අච්චර පිස්සු ඇද්දලපු ඔළුවකට පුළුවන්. ඒස එයා මොකද කරන්නේ? හිත නින්දට දානවා. එහෙම නැත්තම් පෙරලියක් කරනවා. මට මොන හරි එකක් පෙන්නපන්. ඕකේ බෑ. ඒක අවබෝධ කරපු එක හොඳට පේනවා අපි මේ පොහොසත් වෙනවයි කියලා හිතට නානා අරමුණු දීම ඇත්තටම බුදුහාමුදුරුවෝ බලන දියුණුවද නැත්නම් අපි මේ තිබහට ලුණු අතර බොන්නා වගේ වැඩක් කියලා කියනවා මේක. එහෙම නැත්නම් ධනවට අත ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ. අඟුර අතාරින්නේ අතින් අතට මාරු කරනවා නිවෙන්න. කොහොම හරි ඔක නිවෙන්නේ අත පුච්චලා තමයි. ඒ වගේ මේ අරමුණු මාරු කිරීම සහ විවිධ අරමුණු දීම අපි ඒකට රස වින්දනය කියලා කුණු වර්පයක් කරලා තියෙනවා. ඒ අර දීලා තියලා දැන් අරමුණට හිතට කිව්වොත් කුරුසෙ තියලා එන ගහලා වගේ ආනපාන හිටපන්. වම දකුණ හිටපන් කියලා යාගේ ප්‍රතික්‍රියාව මේක. මේක එක්කෙනෙක් එකක් නෙවෙයි. මේක හැම කෙනා තුළම තියෙන එකක්. කලාතුරකින් කෙනෙක් තමයි තේරුම් ගන්නෙ. එකම අරමුණට හිත නංවන එක නෙවෙයි ප්‍රශ්නේ. නංවපු ගමන් කූඩල කොට උර තිබ්බා වගේ කැමති නැහැ. හිත එතකොට ෂට ගති, මායාවී ගති, වංචක ගති, තාට කපටකම් සේරම කරනවා. ඉතින් බුදුරජාණන් කියන ඕක උඹටම තේරුම් ගන්න ඔබේ හිතේ මේ තියෙන අරියාදුව නැවත නැවත අරමුණේම හිත තියන්න. තියෙනකොට පේනවා එයා එකම දේ කරන්න කැමති නැහැ. ඉතින් ඒ මොකද එකම දේ කෙරුවොත් ඉක්මනට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ විවිධ රසහරහා නැත්නම් ශපසොයන ගමනක යන්නේ. ඒතර දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ තමාවගෙම තමන්ගේ අඩු වඩා ගන්නවක වැඩක්. ඉතින් ඒ නිසා අපිට යාට මේ දැනෙන මේ නීරස ගතිය, මේ දැනෙන මේ ඒකාකාරී ගතිය, දැනෙන මේ අනිශ්චිත ගතිය, අසරණ ගතිය, පාළු ගතිය, තනි වෙච්ච ගතිය, මුස්පේතු ගතිය බුදුරජාණන් වහන්සේ දීපු ක්‍රමවලින්ම හිතට වදලා දෙන්න ඕනේ. අරමුණේ ඉන්නකොට නීරස ගතිය, ඒකාකාරී ගතිය, තනි ගතිය, පාළු ගතිය, එන ගතිය කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත භාවනා හරියනවා. තෘෂ්ණාවට කියන සංසාරේ. දැන් ඔබ නිවනට යන්න හදන්නේ හැබැයි හිත බලපන්. මේක චෝදනාවක් කරලා එක්කෝ ඉසිකක්ම හදා ගන්නවා. එහෙම නැත්නම් අරමුණ පේන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. නැත්නම් හයිය හුස්ම ගන්න හදනවා. නැත්නම් සැක කරනවා. ඒ කියන්නේ හොඳට භාවනාවේ යනවා දැන්. ඉතින් ඒක නිසා කරන්න තියෙන්නේ මේ යෝගාවචරය මේ නීරසකම මතුවෙච්ච නීරසකම හිතට මුලිච්ච කරවලා දෙන්න ඕනේ. හිතට අඳුනලා දෙන්න ඕනේ. ඒ සඳහා තමයි කියන්නේ මෙයා කරලා තියෙන්නේ මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම දැන් ඇවිදිමින් ඉන්නේ හිටගෙනත් නෙවෙයි. මේ වම තියෙනවා. ආදි වශයෙන් ඒ අර ඒකාකාරී දේව නැවත නැවත පෙන්වනවා. හැබැයි මේ නීරසකම සම්බන්ධව තාක්ෂණිකව තව ටිකක් දක්ෂ වෙන්න පුළුවන්. නීරසකම නීරසකම වශයෙන් මෙනෙහි කරන්න ඕන. ඒක සම්පූර්ණ අලුත් දෙයක් අපට. එහෙම නැත්නම් වම දකුණ දිගේ ගිහිල්ලා නීරසකම අරමුණක් කරගන්න ඕනේ. ඒකාකාරීකම කරමුණ කරගන්න ඕනේ. බය ගතිය අරමුණු කරගන්න ඕනේ. අනිශ්චිත ගතිය අරමුණු කරගන්න ඕනේ. අසරණ වෙච්ච ගතිය, කොන් වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය අරමුණු කරන්න ඕනේ. මේක මරණයට පූර්ණ දීමේ පළවෙනිම පාඩම. කවදා හරි කවුරු හරි මෙහි පිට මේක මැරෙන්න ඉසලා කෙරුවේ නැත්නම් හිතන්න මරණ චිත්තක්ෂණය මොකද වෙන්නේ කියලා. තන්නේ කරම මේ වගේ බය එලවන ගතියකට ආවට පස්සේ ඒ මිනිස්යාට මේ අපි මෙතෙක් මේ හම්බ කරපු මෙතෙක් ගහලා තියෙන කුණ්‍යවල් එකකින් අතටක් වෙන්නේ නැහැ. පුදුමාකාර සුනාමියකට අහු වෙනවා. දැන් මෙතනදී ඔක්කොම මොනම සුනාමියක් හරි නැතුව පෙන්නලා දෙනවා. ඔන්න නීරසකම එනවා, තනි ගතිය එනවා, පාළු ගතිය එනවා, බය ගතිය එනවා, මුස්පේන්තු ගතිය එනවා. ඉතින් මේ වෙලාවේදී ඒ ගතිය, ඒ තනි ගතිය, පාළු ගතියට මේක බුදුහාමුදුර පාවිච්චි කරන්නේ නිබ්බිදාව කියලා, නිර්වින්දනය. විඳින්න විඳින්න බෑ. කිසිම රසාස්වාදයක් නැති ගතිය. රසාස්වාදේ තණ්හාව සංසාරේ. නිර්වින්දනේ නිවන මේක උපයන්න බැරි නෑ. ඕන තරම් උපයලා තියෙනවා. මේ ඔක්කොම උපයලා තියෙනවා. මේක අපි මගාරින්න හදාගන්න. මේකට මේන්න මේකට තමයි මාර බලවේග කියන්නේ. මේකට තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒ නිසා මේ නීරසකම එනකොට ඒක අරමුණක් කරන්න පුළුවන් නම් නැත්නම් ඒකට මුණ දාන්න පුළුවන් නම් හිත ඔය දැන් කියලා තියෙනක හරි ඒක මේකත් කරන්න පුළුවන් නම් තේරෙයි අපි මෙතෙක් කල මේ සංසාරයක් දවසක් ගත කරනකොට මේ නීරසකම නැති කරන්න මොන තරම් විනෝදාංශ ට්‍රිප්ස් අරේ මේ ಜಾති දාලා දාලා දාලා දාලා මේ දුක්ඛ සත්‍ය gedette එනකොට කොච්චරක් මූණට වතුරක් කරලා තියෙනවද සත්‍යයට මූණ දෙන්නේ නැතුව මඟහැරලා ගිහිල්ලා තියෙනවා ඒ මැදට අපි දෙවෙනි પરම්පරාවටත් එහෙම සත්‍යයට මූණ නොදෙන්න විවිධාංගීකරණ අපි කොච්චර හොයලා තියෙනවද ඉතින් බුදුජානක කියනවා මේ විදිහට රවට්ට ගත්තට මැරෙනවා වයසට යනවා ලෙඩ වෙනවා ලෙඩ වුණාට පස්සේ ඔක්කොගෙම එක සත පහක වටනකමක් නැහැ. ඔබ පුරුදු වෙලා තිබ්බොත් මේක ජීවිතේ අනිවාර්ය වෙන එකක් මේ නීරසකම ඒකාකාරීකම කම්මැලිකම ඒකාගත දෝෂයක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී ඒක පොඩ්ඩක් මේ යකාගේ මූණ දිහා බලන්න පුරුදු වුණොත් හරිම කැත මූණක් තියෙන. බය හිතෙන මූණක් තියෙන. කෙලින්ම මූණ දිහා බලන්න පටන් අරගත්තොත් ඒ යකාට පෙන්වන්න බැරි දේ තමයි ඔගේ මූණ දිහා බලන එක. උපතෝ බයයි ඒකට. ආන්න මේක පුරුදු කරගත්තොත් මම කියන අපේ දෙවෙනි પરම්පරාවට දරුවෙකුට උගන්වන්න දෙන හොඳම පණිවිඩය තමයි හොඳම බාලාංශ ව්‍යාපාරය තමයි හොඳම ආරක්ෂක සංවිධානය තමයි එයාට මේ ජීවිතයේ තියෙන මේ ඒකාකාරීකමට හුරු වෙන්න අරන එක. ඒ සඳහා මම දකින්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ විතරයි බුදුහාමුදුර ඇවිච්චාම මේ සියලු සැප සම්පත් අතහැරලා කැලියට ගිහිල්ලා ගහේ කොළේ තියෙන දේවල් ටිකක් අරගෙන අපි ඒ ගත කරන බාලදක්ෂ ජීවිතේ ඒක ශිෂ්ටාචාරයට විරුද්ධ යන ක්‍රමයක් නම් සුද්ධ පටන් ගන්න තියන නිසා අපි ලෝකෝට සලකනවා. නමුත් බුදුහාමුදුරට කලින් පටන් ගත්තේ. ගීගේ නෙවෙයි අතහැරිය රජගේ. ඇවිල්ලා කැලියට ගිහිල්ලා පෙන්වෙන නිසා මේක සියල්ල වෙනින් මම මේ සාකච්ඡා කරන්නේ අර විදියට මේක විවිධ විදියට කරලා හිටගෙන ඉන්නේ නැහැ. නිදාගන්න නැහැ කියලා පෙන්වන එකත් හොඳයි. නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, මැරෙලා නැහැ කියන එක. ඒ වගේම බලන්න මේ එහෙම මෙහෙන් ඉගිපින් කරලා හොසපවන්න එන නීරසකම ඒකාකාරීකම හැකිතා කලින් අඳුරගන්න අඳුරගෙන එයාව අරමුණු කරන්න. එතකොට අපිට ගිය ඕන තැනක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඕන ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඕනේ අරමුණක් වැඩි වෙලා ඇසුරු කරන්න පුළුවන් ගත්ත પરමාර්ථය ඉවර වෙනකන් ජීවිතේ යන්න පුළුවන්. චපල වෙලා නිතර අරමුණු මාරු කරන එහෙම නැත්නම් ප්‍රශ්නෙන් පරිලා යන escapeism වලට යන්නේ නැතුව මුණදීමේ ශක්තිය කියවලා බලන්න ලෝකේ තියෙන තාක් වීර චරිත බෞද්ධව නෙවෙයි හැම කෙනාම ඕක පැනලා ගියාට පස්සේ තමයි ජාතික වීරේ කාගමික වීරේ කියලා තියෙන්නේ හැබැයි කිසි කෙනෙක් මේ මේක මුල් කරලා කතා කරලා නැහැ සර්වචන්ස මේක මුල් කරලා කතා කරා ඒ නිසා හැම වීරෙක්ම කියලා තියෙන ඕක ඉක්මවලා හැබැයි කතාව කියවනකොට තේරෙනවා මේ අපි බලන දෘෂ්ටි කෝණයෙන් මෙහා මේක හරහා ගිහිල්ලා තියෙනවා ආන්න එතකොට අපි සූර වෙනවා, වීර වෙනවා, ධීර වෙනවා. ඒ නිසා මේක හොඳ පෙරමග ලකුණක්. හැබැයි ඒකට ආයුධ සම්නද්ධව යන්න මේ නීරසකම අරමුණක් කරගන්න. අර විදිහට මම මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. මම එකක් කීලිවර කරන්නම්. ඒ මොකද්ද? කොච්චර නීරස වුණත් මැරිලා නැති බවට හානියක් කරන්න නීරසකමට බෑ. මම නිින්ද ගිහිල්ලා නැහැ කියන දැනුවට හානි කරන්න නීරසකමට බෑ. මට ක්ලාන්ත වෙලා නැහැ, සීනත් වෙලා නැහැ කියනට හානි කරන්න කිසිම කෙලෙසයකට බෑ. ඒක අඩියම තියෙන එකක්. ඒ නිසා අපි ඒක දන්න තාක්කල් කියනවා. ඉතින් නීරස වුණයි කියලා මරණ එක වළක්වන්න බෑනේ. ඒ නිසා ඒක තියෙන බලවත්කම, ඒ ආයුධය ඕන තැනක වැඩ කරන බව තේරෙන පටන් ගන්නකොට තේරෙනවා. රිට්‍රීට් එකදී මේක ඉගෙන ගත්තට මේක යොදවලා බලන්න වෙනවා ලක්ෂයක් අවස්ථාවල ඉදින්දා වැඩවල සාමාන්‍ය ජීවිතයේදී. ඒ නිසා මේක පුළුවන් තරම් මෙහෙදී උරගාලා උරගානව නෙවෙයි කියන්නේ ගලගාලා මැදලා මුවාත් කරලා තියාගන්න. එතකොට ලොකු ජීවිත පරිශ්‍රණයක් පටන් ගන්න පුළුවන් මෙතනින්. ගරු ස්වාමීන් වහන්සේ කොතරම් උත්සාහ කළත් සිත එක තැනක තබා ගැනීම දුෂ්කරය. මේ නිසා සමහර විට සිතට කලකිරීමක් දැනේ. මේ සඳහා මා කළ යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නවල. ඒක කොච්චරකට උත්සාහ කරාට එක තැනක බලා දබාගෙන ඉන්න බැරි වුණාට මෙහෙදි කරපු අපි ගත්තොත් පරියන්ක ටික බලනකොට තබාගෙන සිටීමේ හැකියාවේ දශම ස්ථානයක හරි දිනුවක් වෙලා තියෙනවද? අරිබෝක හරි දිනුවක් වෙලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. එතකොට නම් පුළුවන් ප්‍රශ්න විග්‍රහ කරන්න. බැරි වෙන බණ නැත්තේ. ඒ බැරි වෙනවා ඒක ස්වභාවිකයි. නමුත් ප්‍රයත්න නිසා පොඩ්ඩක හරි සුබ ලකුණක් පොඩ්ඩ හරි බලාපොරොත්තු තියන්න පුළුවන් ගතියක් තියෙනවද කියන එක මම කවුරු හරි කැමතිද මන්ද කවුරක්වත් දෙන්නේ නැහැ මයික් එකට. සක්ඛයෝ නියමයිකද? එතකොට මට ඒකෙන් අල්ලලා දෙන්න පුළුවන් නැත්නම් ඒකවත් බැරිද නැත්නම් ඒකත් වැටෙනවද කියන එක මට දැනගන්න ඕනේ නැත්නම් උත්සාහ කරන්න කරන්න යන්තම් හරි කොක්ක ගහ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. නෑ ඔය කියන කැමති වෙන්නේ නෑ. මේ ඒක නිසා මේක බලාපොරොත්තු සුන් කරගන්න දෙයක් නෙවෙයි. තද බල අපේක්ෂාවල් සහිත කිව්වොත් කරන්න බෑ. ඒක නිසා බලන්න ඉඳගත්තට පස්සේ එක චිත්තක්ෂණයකට හෝ මට බොහෝ වෙලා වුණේ නෑ. මම දැන් මෙතන කියන තැන ගන්න පුළුවන්ද? ඒකට එක පරියන්කයක් ඇතුළත එහෙම වැටි වැටි නැගිටින්න පුළුවන් අවස්ථාවල් එන්න එන්න වැඩි වෙනවද? එහෙම නැත්නම් සම්පූර්ණ බලාපොරොත්තු සුන් වෙලා කරගන්න බැරි තත්ත්වයකටපත් වෙන්නේ කියලා බැලුවොත් නිකමට හිතන්න දන ගාගෙන ඇදින බබා හිත ගන්නකොට ගන්න ප්‍රයත්නේ වෙන මොකක්වත් ඕනේ නැහැ. උගේ කුඩුවට වෙල ඒ වෙලාවේ බැලුවා නම් මෝරමාළු ඇටයක් තරම්වත් හයි වෙලා නැහැ. නිකම්ම තරුණ ආශ්‍රය තියෙන්නේ. ඔය ඉඳගෙන ඇවිල්ලා ඩක්කාල වැටෙනකොට මේ නාකි කෙනෙක් වැටුණා නම් අංශ භාගය හැදෙනවා. කවදාකවත් මොකුත් තුනේ ටක් ගාලා වැටෙන්නේ. මේ තට්ටන් දෙකේ වදිනවා ටක් ගාලා ආයේ මොකද වෙන්නේ උණ ගිටපුවම ආයෙ නැගිටිනවා. පොඩිලා පුළුවන් ද බලන්න කුරාංගලේ බැඳලා තියලා නතර කරන්නේ. වංගෙඩිය නතර කරන්න බෑ. නැගිටලා ඉලක ඔලිම්පික් දුවනකොට හිතන්නේ කොහොමද කියලා දැන්. ආර තමන්ගේ පස්ස උස ගන්න බැරුව පොඩි එකා. දැන් ගිහිල්ලා වෙලෙද්ද වල දිස්ත්‍රික්කතක දෙන්නලා ඔලිම්පික් දෙනවා. ඊට වැඩිය ඒ ආදර්ශය තමයි අටුවාචාරින් වහන්සේ පෙන්වන්නේ මේ සතිය පිටවන්න පටන් අරගත්තට පස්සේ හරහට උදියාගත්ත දරුවා නැගිටින්න උත්සාහ කරනවා වගේ ඒ ඒ පරිණාමයේ එතනට එනකොට යාට ඉන්න බෑ දැන්. ඊට ඉස්සෙල්ලම් තථා හිටියේ අරහට තමයි. අපි තිරසංග තමයි හිටියේ ඊට පස්සේ ඔලූසවකට පස්සේ නේ මේ මිනිස්සයා කියන කෙන්න ගත්තේ. ඉතින් ඒක උගේ ඥානවල තියෙනවා. අම්මට වළක්වන්නත් බෑ. ඇත්තටම වළක්වන්නේ අම්ම කරන්නේ. අත දෙන එක. ආන්නේ වගේ වැඩක් නැතන් තියෙන්නේ. අපි මනුස්සකමෙන් නැගිටින්න ඕන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. උඹලා තාම පිටර කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටියෙක් වගේ. උඹලටමයි ඔය කට්ට කඩන්න වෙන්නේ. කිකිලි කවදාකවත් කඩන්නේ නැහැ. ඇක්චුලි පැටිය මෝරලා ආවට පස්සේ ඔගේ හරියට නියසිලයි පොර කට්ටයි හොටයි එනවා හරියට කුකුල් කුකුල් පිටරේට. ඉතින් ඌට එන්නෙන්න පේනවලු එළියේ ආලෝකයක් එනවා ඇතුලේ අන්ධකාරය හිර වෙලා මම ඉන්නේ. දමල අනින්න ඕන ඕන ඔකට ඕන දෙයක් වෙච්චා වගේ කියලා ඕවලු කඩාගන්න. ඒ පැටිය කඩන්න චිත්තක්ෂණයට ඉස්සලා හරි කිකිලි කැඩුවා. විතර කුණ වෙනවා. දෙකකිලි කරන්න උණුසුම් කරලා දෙන එක. ඒ වගේ මේක නැගිටින්න ඕන වෙලාවකට හිතා ගන්න බෑ අර ඇතුළේ ඉන්න කුකුල් පැටියට එච්චර ඥානයක් එච්චර මේකක් එයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒක කරලා බලනකොට ඒ හැකියාව ඇත්තටම මගේ එකක් නෙවෙයි. සර්වඥාන්සේ දන්නවා ප්‍රයත්න කරන්න කරන්න කරන්න හරියනවා කියලා. ඉතින් ඒ නිසා උත්සාහ කරලා බලන්න බලනකොට ලක්ෂිකුත් එකක් වර්ධිනවා. වැරදුනාට අපි බලන්නේ එක වැරද්දක් දිහා. අපි බලන්නේ ලක්ෂයකට සැරයක් හරි හරියක් ගැන විතරයි කතා කරන්නේ. කතා කරනකොට බලනකොට දවස් දෙක තුනක් මදි වෙන්න පුළුවන්. තමයි තේරෙනවා නම් ඉඳගත්තර පස්සේ අඩු ගානේ මම දැන් මෙතන කියන්න පුළුවන් චිත්තක්ෂණ එක ගත්තර පස්සේ චිත්තක්ෂණ දෙක තුනක් හිටිනවා. එහෙම නැත්නම් ආයෙ හිත රෝන්දයක් ගහලා පිට ගිහිල්ලා විලා ආයෙසරයක් මෙතෙන් දෙනවා. එහෙම වෙන කාණ වැඩි වෙනවද කියලා දැනගන්න මට ඕනේ. වැඩි වෙනවනම් මේ ඕනම භාවනාකාරයෙක් ඕක හරහා තමයි ගිහිල්ලා දෙන්නේ. වෙන කොහොමඩක්වත් වෙන ක්‍රමයක් නෑ ඕක අඳුල්ලා දෙන්න තමා තුලින්ම එන්න ඕන. ඉතින් ඒක නිසා දනගගා ඉඳලා නැගිටින පොඩි එකෙක් වගේ නැත්නම් තමන්ගේම කට්ට කඩාගෙන කුකුල් පැටියෙක් කුරුළු පැටියෙක් වගේ අපි මේ මෝහාන්ධකාරය කරන්න ඕනේ. කඩන්න නම් වර්තමාන මොහොතට එන්න ඕනේ. මේ මං හිතනවා මේ සතිය සහ සමාධිය කියන එක පටලවාගෙන කරන කතාවක්. සතිය කියලා කියන්නේ මාක්ෂණ මාත්‍රයක් විතරයි. මේකට කියන්නේ බෙයා ඉන්සයිට්. එහෙම නැත්නම් කියනවා මේ සති මාත්‍රාව කියලා. සති මාත්‍රාව කියලා කියන්නේ එක චිත්තක්ෂණයකට ඇවිල්ලා ඊගා චිත්තක්ෂණේ කැරියනවා. ඒටි ඒකෙන් පෙන්වනවා පින තියෙනවා කියලා. ඊට පස්සේ තමයි පළපුරුදු සතියක් කියන්නේ ගත්ත චිත්තක්ෂණ දිගට පවත්තන එක. අපි බ්‍රිස්බේන් කරපු මේ රිට්‍රීට් එකේදී ඒක හරියට නැවත නැවත ප්‍රශ්න සාකච්ඡාවේදී බණවලදීත් කියන්න සිද්ධ වුණා කියුණා මේ සති මාත්‍රාව විතරයි අපි මේ රිට්‍රීට් එකදී පුරුදු කරන්නේ. ඒ තිබ්බ සති මාත්‍රාව දිගින් දිගට පවත්තලා දිගට පවත්වන යන එක යෝගාවචරයට අහු වෙනවා. අපි මේ කතා කරන්නේ සති මාත්‍රාව ගැන. ඒක යන්තම් හරි තේරුම් අරගෙන ඒක පුංචි වර්ධනයක් වෙනවනම් ඒක සතුටක් කරගෙන යන ගමනක් විතරයි යෝගාවචරයක් වෙන්නේ. ඒ වුණත් මේ කුට්ටි කඩා ගන්නට සමාධියෙන්ද ඒ කර්මනේ බොහෝ වෙලා ඉන්නවා කියන එක හුඟක් කල්යනව පුරුදු වෙන්න. ඉතින් ඒකට කැමති නම් කට උතර දෙන්න නැත්නම් පොඩි එකෙක් නැගිටින හැටි ආදර්ශය අරගෙන ප්‍රයත්නේ අතහරින්න නැතුව දිගට ගෙනියන්න කියන එක තමයි කියලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ රාත්‍රී පැවැත් වූ ධර්මදේශනාවට අනුව සතිය පිහිටීමෙන් ලැබෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල වඩාත් අදාළ වන්නේ ආධ්‍යාත්මික දියුණුව සඳහායයි මට සිතේ. මන්ද ලෞකික ජීවිතයේදී ඇතිවන ආතතිය වැනි මානසික තත්ත්වයන්ට හේතු වන්නේ එදිනෙදා ජීවිතයට අදාළ කරුණය. අපි සතිමත්ව කටයුතු කළත් එම කරුණු එසේම පවතී නම් ආතති තත්ත්වයේද එසේම පැවතිය හැකි නේද? කරුණාකර පහදා දෙන්න ඔබ වහන්සේ නිරෝගී සුවය ලැබේවා. නිවන සඳහා ආධ්‍යාත්මික දෙයක් සඳහා හොඳයි. නමුත් එදින්දා වැඩවලට කෙලිම උදව් කරනවා. කෙලිම උදව් කරනවා කියලා කියන්නේ සතිමත් කෙනාට මෙන්න මේ විදිහේ දෙයක් සත්‍ය පුරුදු කර සත්‍ය මාත්‍රාව නෙවෙයි මම මේ කතා කරන්නේ. සත්‍ය ටික පුරුදු කරාට පස්සේ එයා දන්නවා කෙලස් වෙන්නේ මම වගේ කියන්න ඕනේ හිතාමතා කරන දේවල් වලට විතරයි. චේතනාම්බිකවේ කම්මං වදාගන්න. මට අතීත දෙයක් හිතිලා මට ආතතියක් එන්න පුළුවන්. මට අසහනයක් එන්න පුළුවන්. අනාගතය ගැන සැලසුම් කරන්න ගිහිල්ලා ආතතිය එන්න පුළුවන්. අසහනයක් එන්න පුළුවන්. නමුත් අතීත අනාගතේ චේතනා නැහැ. චේතනා තියෙන වර්තමාන විතරයි. ඒකට සත්‍යමත් කියනහට තියෙනවා මම දැන් අතීතය ගැන පශ්චාත්තාප වෙන බව හැබෑව. මම අනාගතය ගැන සැලසුම් හතර බව හැබෑව. මේක මේ මගේ මට මගේ බලශේෂ්ත්‍රෙන් පිට එකක්. ඉතින් මේකෙන් එන්නේ තනිකරම ආතතිය විතර නම් මට ඒ වෙනුවට වර්තමානයේ ඉන්න පුළුවන් නම් මම වර්තමානයේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඔක්කොම නිකන් වතුර ඇඳපු අකුරු වගේ මේ වගේ බොල් ගතියක් තියෙනවා කියලා ඔක්කොම නෙවෙයි දල වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මම මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන කල්පනා කරනවා වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා දවසක යට තේරෙයි ආතතිය පවතින්නේ අතීතේ අනාගතේ විතරමයි වර්තමානේ නෑ. මෙතන ඉඳගෙන අතන ගැන හිතුවොත් විතරමයි අත තියෙන්නේ. අතන ගැන කල්පනා කරලා කියලා දාන්නවනම් ආතතිය හිටින්නේ මම තියේදී වෙන කෙනෙක් ගැන කල්පනා කරොත් විතරමයි ආත තියෙන්නේ. ඒ බව දන්නවනම් ඒත් ආතතිය නෙළුම්පතකට වැටිච්ච වතුර ටික වගේ හිටින්නේ නැහැ. ඒක නිසා ඕනේ වගකීමක් ඕනේ মালටි ටාස්කින් එකක් වඩාම සුදුසු සතුටක් කියලා. එයාට ආතතිය එන්නේ නැතුව නෙවෙයි. එයාට අසහන එන්නේ නැතුවනේ එයා කියනවා ඒවා මගේ නෙවෙයි කියලා. ඔයාලට පුළුවන් නම් යන්න YouTube එකේ තියෙනවා මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන Buddha at the gas pump කියන මම හිතන්නේ ටොපික් එකක් තියෙනවා ක්‍රිෂි ටොපික් එකක්. මේ එක එක තැන්වල ඉන්න ජීවිතේ ජයගත්ත මිනිස්සු උතර භාවනා කරපු කෙනෙක් හම්බෙලා ඉන්ටර්විව් කරනවා. ඊට ඉන්ටර්විව් කරන මූජි කියලා මිනිසෙක් එයා පුන්නජී කියන කෙනෙක් එක එංගලන්තෙදී භාවනා කරලා තියෙනවා. ඒ කට්ටිය ඔක්කොම Hindu ක්‍රමය ගැන කතා කරන්නේ. මේ මනුස්සයා කොහේ මේ බැලූ බැල්මට ඉන්දියන් ජාතිකත් නෙමෙයි සුද්දෙකුත් නෙවෙයි. හැබැයි හොඳ ඇදිලා තින්නේ එංගලන්තය වගේ රටක. ඉතින් යා කියනවා මිනිස්සු මග ළඟට එනලු හරියට මේ ටෙන්ෂන් එක ගැන කතා කරන්නේ. ආතතිය ගැන කතා කරන්නේ. ඉතින් මං කියනවලු ඒගොල්ලන්ට හොඳට විවේකෙ පොඩ්ඩක් නාලව කරලා ඇඟ දීතල කරන වාඩි වෙලා පොඩ්ඩක් බලලා කියන්න මෙන්න මෙහෙම ආතතියට කතා කරන්න කියලා තොට යකෝ මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. ඒ වුණත් තෝ දැන ගිය තෝ නැතුව මට ඉන්න පුළුවන් යකෝ කිව්වොත් ආතතියේ ඉන්න බැරිලු. එච්චරයි කියන්නේ. ආතතියට නෑ බෑ මං නැතුව ජීවත් වෙන්න. මට පුළුවන් ඔබ නැතුව ජීවත් වෙන්න. මේක මේ ළඟදී පුටින් කිව්වා රෂ්‍යාවල. එනකොට ලංකාවේ තිබුණ ඔය මුස්ලිම් ප්‍රශ්නේ මෙහෙත්තිය ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒ රටේ සුළු ජාතින් ගිහිල්ලා රසියාවේ පාර්ලිමේන්තු එකට ගේන්න ලැහැත්ති වුණා. අපේ මුස්ලිම් ජනතාවට මේක මෙන්න මේ වගේ විවස්ථා වෙනස් වෙන්න ඕනේ කියලා. පුටින් රාජ්‍ය නායක වශයෙන් කිව්වා මම එකක් කියන්නම් මේ සුළු ජාතින මම කරා තොපිට අපි නැතුව බෑ. නැත්නම් අපිට පුළුවන් තොපි නැතුව. ඒ නිසා බැලුම් ඵලයව. මුළු පාර්ලිමේන්තුව විනාඩි 5ක් එක දිගට ක්ලැප් කරාලු. මුළු මේක ඊට අපිට ප්‍රශ්නයක් නැහැ. උඹලට බෑ මේක නැතුව ජීවත් වෙන්න උඹලට තරක් නැහැ. හැබැයි තොපි දැන ගියා. අපිට පුළුවන් අපේ මහජාති පුළුවන් තොපි නැතුව ඉන්න. ඉවරයි. අපිට ඕන නම් උඹලට අපි කන්ස්ටිටියුෂන් එක වෙනස් කරලා දෙන්නේ අපිට ඕනේ නැහැ. උඹලා කෑ ගැහුවට බෑ. අනිත් වගේ මේ ආතති කියන්නේ පැරසයිට් කෙනෙක්. එයාට කුරුළු කූඩු හදාන මේක ඉඩ දෙන්නේ අපේ තකතිරුකම නම් ඌට කතා කරලා කියන්න ඕනේ. උඹට ජීවත් වෙන්න වෙන්නේ අතීතය අනාගතය විතරයි. උඹට ජීවත් වෙන්න අතනයි අරයයි ගැන විතරයි. උඹ පුළුවන් නම් මෙතන ජීවත් වෙලා කරලා බලන්න මම. මම දැන් මෙතන. සත්‍ය අතීතේ කිසිම ලැබුම් පොලක් නෑ වර්තමාන මොහොතේ. ඒ නිසා ඕනේ ටාස්ක් එකක්. අනුගේ සුභසිද්ධියක් නැත්නම් ටෙක්නිකල් වැඩක්, සිකියුරිටි වැඩක් නැත්නම් ෆොරෙන් බිස්නස් ඕන එකක් කරගන්න. එහෙනම් සත්‍යමත්ත බලන්න ප්‍රශ්න තියා. මම කරලා මම මේ කියන්නේ. මම අවුරුදු 6ක් කරා. ඒ මට ජොබ් එක දීපු සුද්දා. අපි දෙන්න එකට වැඩ කරේ ඒක කම්පැනි. ඌ පුදුම වුණා. මෙච්චර මම එන්නේ එන්නේ මගේ කැපැසිටි වැඩි වුණා. පස්සේ ඌ තනි කර සුදු වෙනගෙන සෙරපු දෙකක් ගලවලා දාලා මයිලකට ඇවිල්ලා වැල්ලේ වාඩි වෙලා. අනේ මට කියලා දීපන් කිව්වා මේ මේ උඹ මොකද්ද ප්‍රින්සිපල් එක කියලා. මම කොහොමද කියන්න තේරෙන්නේ නැහැ. මේ මේ මොහොතේ විතරයි ඉන්නේ. මට ওই අතීත අනාගත මොනවාක්වත් නැහැ. ඒක විතරක් වෙන්න බෑ. ඒක ලොකු දෙයක් තියෙනවා. මොකද මම තාම දුප්පත් පවුලකින් දිනු වෙච්ච එකේ. ඒ සුද්ධ කියනවා. දැන් උඹ ළඟ තියෙන කැපැසිටි එකත් මට හිතනලු කොපි කරන්න පුළුවන් කියලා මට දන්නේ නැහැ කියලා. දෙන්න පුළුවන් මේ පෝස්ට්ස් ඔක්කොම දුන්නා. මිනිස්සුත් බලනවා. මටත් පුදුමයි. කිසිම දවසක ටෙන්ෂන් එකක් නැහැ. ඕගොල්ලෝ මැට්ටෝ මෝඩයෝ ඒකයි ඔය. ඒ වෙන මොකක්වත් මං කියන්නේ මම නොකර හිටියනම් මං හිතා අම්මෝ නිව්සීලන්ත වෙනම ටෙන්ෂන් දාතියක් තියෙන වෙනම ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙන ඒක ලංකාවේ නැති ඒ කියලා නෑ මෝඩය ළඟ විතරයි තියෙන්නේ ඕක. ඒ මොකද වර්තමාන මොහොතේ හිත ගත්තොත් මොනම ටෙන්ෂන් එකකටවත් එන්න බෑ. ඕනම ප්‍රශ්නකට උත්තරේ වර්තමානයේ තියෙනවා. අනිත් එක අහන්න එක්ක කණ්ණාඩියක් ගාගෙන නැත්නම් ලොකු ගහක් ගහගෙන නැත්නම් අහස දිහා බලනකොට වර්තමානට මට ඉන්න පුළුවන් එක වළක්වන්න පුළුවන් බලයක් ලෝකේ තියෙනවද කියලා. ඒක වළක්වන්න පුළුවන් ආර්ථික දේශපාලන මාර බලවේග විනාත් ආගම් මොකක්වත් නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා මූචිට හුඟක් දෙන්න. මූචි කියන්නේ වර්තමානයේ එයා කියනවා ටෙන්ෂන් එකට කතා කරලා දැන් කියන එකට ඔය ටෙන්ෂන් එකට මාව නැතුව ජීවත් වෙනවා මගේ හිත නැතුව. මට පුළුවන් ඔබ නැතුව ඉන්න. ඒකල කියනවලු එයා ළඟට එන කට්ටිය පුළුවන් නම් ওই ටෙන්ෂන් එක මෙහි තියලා යන්න මම බලා ගන්නම් කියලා එක එක්කත් නැතුව එන කට්ටිය ගෙනියනවලු ඒක. තේරෙන්නේ කැමති නැහැ. ඒගොල්ලෝ හරි කැමති ටෙන්ෂන් එක කියන්න කියන්නේ. ටෙන්ෂන් එකෙන් තමයි අපි වවාගෙන කන්නේ. ඒක අර ඉංගන්නගේ තුවාලේ වගේ. ඒක නැත්තම් අපිට අපිට කඩා හො ගන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොටම කියන බලන්නකෝ අනේ අනේ හරි මේකනේ අනේ අරකයි මේකයි චරු චුරු SMS ටෙලිෆෝන්ස් අර කතා මේ කතා ඒ මොකද මමත් පොරක් කියලා පෙන්නන්න ඉස්සු අර හොකට වැඩ කරන එකනේ දකින්න ලේතරා මේ මොනවා කාලද මේ අපි මේ නටන්නේ ඔය ටෙන්ෂන් ගන්න දෙයක් නැහැ බැරි එකක් නම් බෑම තමයි බුදුහාමුදුර අපිට ආස්තික දෙයක් දීලා කතා කරන්නේ වර්තමාන මොහොත මම දැන් මෙතන දීලා කෙනා පුළුවන් නම් ටෙන්ෂන් එක ගනි මේ මේකෙන් පැනපුවම ටෙන්ෂන් එනවා. උඹ ඒක ගන්නෙ ඕනකමද? එහෙම නැත්තම් මමයේ ගොඩ නැගින්නේ නැහැ. ටෙන්ෂන් එක නැත්තම් කොහොමඩක්වත් මමයට එන්න බෑ. මමයාගේ තමයි ටෙන්ෂන් එක තියෙන. ටෙන්ෂන් එක තමයි මමයා තියෙන නිසා අපිට වැඩ කරපුවාම මමයා පෙන්වන්න ඕනේ. මාන්නක්කාරකම පෙන්වන්න ඕනේ. කුට්ටිය කඩා ගන්න ඕනේ. එහෙම නැතුව වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට බලන්න ඒක නිවනට යන්න ඉස්සෙල්ලා එදිනදා වැඩවලදී පුදුම විදියට මේකේ තියෙන නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රගතිශීලීත්වය වයසත් එක්ක කොහොමදත් වැටෙන්නේ අඩු ගානේ කරලා තිබුණා මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් කරපු කට්ටිය අල්ලගෙන TM meditation එක ඒ දවස්වල තිබුණ රිසර්ච් කටු ඒගොල්ලත් එක විතරයි අවුරුදු 60 දී අපේ ඇස්පෙනීම කන් ඇහිම සහ බ්ලඩ් ප්‍රෙෂර් එක පුදුම වැටිලක් වැඩනවා අවුරුද්දකට 6 ගුණයක් වැඩනවා ඇස්පෙනීමයි කන් ඇහිීමයි ප්‍රෙෂර් එකයි. ඒගොල්ලෝ පාලක පරීක්ෂණකට දාලා තුන සාමාන්‍ය මිනිස්සු ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරන කට්ටිය පරීක්ෂණ ලක් කරලා කියලා තිබුණා. අරගොල්ලෝ 6 සැරයක් ටිටියුරේට් වෙනකොට මේගොල්ලන්ගේ අවුරුද්දකට එක සැරයක් සාමාන්‍ය දිරායම වෙනවා. ආය ගුණයක් වෙන්නේ නැතිලු. භාවනා කරන නිසා. ඒ නිසා ඒගොල්ලෝ ඉච්චර ඉක්මනට වයසට යන්නේ නැහැ. මොකද හේතුව අනවශ්‍ය විදිහට ඊටබන්දම දෙපැත්තෙන් පත්තු කරන්නේ නැහැ. ඊටබන්දම කෙලින් කළ උඩින් විතරයි පත්තු කරන්නේ. ඒ කියන්නේ ආතතිය අඩුයි, ටෙන්ෂන් එක අඩුයි. එයා කරා ටෙන්ෂන් එක නොයනව නෙවෙයි. හැබැයි ටෙන්ෂන් එක දරන්නේ නැහැ. ටෙන්ෂන් එක තියානේ නැහැ. මේ වර්තමාන මොහොතට ගත්ත ගමන් ටෙන්ෂන් එකට ඉන්න බෑ. ඒ නිසා මේක හරිය වටිනවා. ඒ සතියේ තියෙන මේ සාන්දෘෂ්ටික ඵල ඒක හරියට අතට අරගෙන ගලකින් එල්ලට දමලා ගහනවා වගේ පිටු කරන්න පුළුවන්. ඒ සතියේ බල හැබැයි ඒක සති මාත්‍රාවේ නැහැ. සති මාත්‍රාව දිගට පවත්නකොට සති ප්‍රවාහයක් එනවා. අඛණ්ඩ සතියක් එනවා. අඛණ්ඩ සතිය තමයි බල කැවෙන්නේ. මේ සති බුරුම ගියාට පස්සේ තේ ස්වාමීන් වහන්සේ හත් වෙනි දවසේ අට වෙනි දවසේ විතර බණ කිනකොට කිව්වා මෙන්න මෙහෙම සතිය අල්ලගෙන යන්න පටන් අර ගන්නවා. ඒ අල්ලගෙන යන්න පටන් අරගත්තාම ඒකේ තියෙන ප්‍රභවය, ඒකේ තියෙන ශක්තිය, ඒකේ තියෙන තෙද බණකින් කියලා ඉවර කරන්න බෑ කියන්නේ. ඉවර කරන්න බැරි තරම් ශක්තියක් තියෙන. නැත්තම් බුදු කෙනෙක් කොහොමද බුදු වෙන්නේ? බුදුජානසේ බුදු වුණා කියලා අපි බුදුහාමුදුරුවෝ බොහොම සුකුමාර ගාන රූපයකට අන්දලා වඳ වැඳ හිටියට ඇත්තු 16 ශක්තිය. ඔය තියෙන සුපර්මෑන්ලා නම්බන මොකක්වත් කතා කරන දෙයක් නැහැ. අපිට මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කරගෙන ගෑනු රූපයක් ඇඳලා ඉති වැඳ වැඳ ඉන්න අපේ බුදුහාමුදුරුවෝ ගෑනු කෙනෙක් වගේ හරි ලස්සනයි කියලා. දැක්කනම් අපි වචන 16ක් කතා කරන වෙලාවේ බුදුහාමුදුරන්ට අපි මේ වචනයක් උද්දචන 16ක් එක වචනේ කතා කරන්න පුළුවන්ලු. ඒ තරම් කොමියුනිකේෂන් එකක් තියෙනවා. ඒ තරම් සෙන්සස් බම්බයක් විතර බලාගෙන පින්නපාතේ වඩිනකොට ගව්වක් ප්‍රදේශේ රේඩාර් වෙනවා. ශබ්ද රූප ඔක්කොම සෙන්සිටිව් එකක් තියෙනවා. ඒ ඔක්කොම ඇති උනේ මේ මනසේ මේක කොහොමදක් තියෙනවා. මනුස්ස මනසේ මේ හැකියාව කොහොමදක් තියෙනවා. අපි මේ අපේ ජොබ් එකට හිර වෙලා, අපේ වංශයට හිර වෙලා, අපේ ආගමට හිර වෙලා, අපේ ගෑනුකමට හිර වෙලා, අපේ පිරිමකමට හිර වෙලා. ඒකෙන් යාතර හිතන්නවත් කැමති නැහැ. සාතියෝ එකම මායමකටවත් ගණන් ගන්නෑ. සම්පූර්ණ මනුස්සකම ඇරලා දුන්නාට පස්සේ ඒක නිකන් මේ වැවක දැම්ම කඩාන ගියා වගේ. සම්පූර්ණ වේගයක් කරනවා. මෙන්න මේකට හිමීට ඉඩ අරින්න. සති මාත්‍රාවෙන් පටන් ගන්න. ඒකල සතිය දියුණු කරන යනකොට ආධ්‍යාත්මික ඵල ඒක ඉස්සලා ගොඩාක් මේ එදිනදා ජීවිතේ ප්‍රයෝජන ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් කොහොමද පුත්‍රයන්ගේ සාසනය පිළිටවන්නේ? ඒකයි කිව්වේ මේක කරලා බලන්න එහි පස්සේකයි පච්චත්තම් වේදිතබ්බෝ ඒ තමන් කරන යන වැඩේ ඒ ආතතිය අඩු වෙනවා නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ දිනු වෙන ගතියක් එනවා. ඒක බුදුහාමුදුරුවෝ අත්දකපු විදිහමයි. ඒක මේ ලෞකික ලෝකෙට නෑ කියන්න බෑ. හොද්දටම ප්‍රතිඵල තියෙනවා. ආධ්‍යාත්මන වගේම තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මන විතරයි කියලා හිතුවොත් මේක ආගමක් විතරක් වෙනවා. දැන් සත්‍ය අල්ලලා තියෙන ආගම වශයෙන් නෙවෙයි ඕනම විෂයක් කරන්න කෙනෙකුට ඕනම ජොබ් එකක් කරන්න කෙනෙකුට ඕනම වෘත්තියක් කරන්න කෙනෙකුට සතියේ එෆිෂන්සි එක වැඩි කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් නිෂ්කලංක පරිසරයක් භාවනාවට අත්‍යවශ්‍ය අංගයකි. එදිනදා ජීවිතයේදී එවැනි පරිසරයක් බොහෝ විට සොයා ගැනීම දුෂ්කරය. එදිනදා ජීවිතයේදී භාවනාව ප්‍රගුණ කර ගැනීමට කළ හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පැහැදිලි කර දෙන්න උත්සරණයි. දැන් බලන්න විවේක පරිසරයක් තියෙද්දි මමම නේද මේ කාර්යබහුල පරිසරය තෝරාගෙන තියෙන්නේ. මනුස්සයා වැද්දා ඉස්සර. වැද්දනේ සිවිදර්ශෙන්ට ගිහිල්ලා ඔය ටියුබ් හාරගෙන ගහගෙන අනම්බණම් හදාගෙන එක කක්ක කරගත්තේ මනුස්සයාමනේ. ඔය නිකන් තිබුණේ නෑනේ. එක. ඒ නිසා අපි ඔය සිවිලයිසේෂන් කියලා කියන්නේ ඊට බඳව දෙවත්තේ පත්තු කරනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම වෙනකොට ලියපු ආටිකල්ස් වල ලිව්වේ ambiguity of civilization මේ අපි සම්පූර්ණ ටෙන්ෂන් එක අපිට ඇවිල්ලා තියෙන්නේ මේ සදාචාරය හරහා. රිලෙවන්ගෙන් අහන්න ටෙන්ෂන් එක තියනවද කියලා? කැලේ ඉන්න බල්ලෙක්ගෙන් අහන්න ටෙන්ෂන් එක තියනවද කියලා? පාත්තේකින් අහන්න ටෙන්ෂන් එක තියනවද කියලා උඹලා මේ ලොකු යුවට මොන පිස්සු දෙයක්ෝ කියයි. මොකද උන්ට civilization එකක් නැහැ. අපි මේ හදාගත්ත restriction එක ඇතුලේ තමයි මේ ටෙන්ෂන් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක නරකට ගන්නත් පුළුවන් ඕන අපිට ඊට පස්සේ කරන්නේ මේක අපි හදාගත්ත එකනේ. එහෙනම් අපි සර්වන් කෙනෙක් වෙන්න බෑ. ඒක හොඳට කල්පනා කරනවා අපි ඔය ජීුණු වෙලා යන්න හදන්නේ අපි තවත් කුඤ්ඤර තියලා හිර කරගන්න හදන්නේ. එන්නේ එන්නේ අපිට බැරි බරපතවගෙන අඬනවා. අපිට ඕන තරම් පිටිපස්සට යන්න පුළුවන්. බුදුල බුදුහමරණ කැලේට රින්ගන්න පුළුවන් වුණා. ඕන කෙනෙකුට යන්න බැරුව ඒක එක. දෙක දවස් දවසක් ඇතුළත තමන් කොච්චර කතා කරනවද කියලා හිතන්නේ. එහෙනම් අපෙන් කොහෙන්ද ලෝකෙට සද්ද? ඒක පොඩ්ඩක් අඩු කරන්න. listen to your own sounds කියලා කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩක් කරනකොට අපි කොච්චර සද්ද කරනවද කියලා බලන්න. මේකමඩ හිතන්නේ මේ ඔක්කොම වාඩිලා ඉඳලා එකනේ දඩස්තරස කාලා ඇවිදිනකොට වෙන තැනක ඒක ගානක් නැහැ නේ වෙන තැනක අපි කොහොමදත් ඇවිල්ලා ඒකට අනෙක් කෙනෙකුට ඒක හර්ට් වෙනවනේ. ඒසොට මේක ඇවිදිනකොට අපිට සිද්ධ වෙනවනේ තමන්ගේ සද්ද අඩු කරන්න අඩු ගානේ අඩු ගානේකට ඇහුම්කන් දෙන්න. ඒක නිසා දවසක් ඇතුළත අපි සවුන්ඩ් පොලූෂන් වලට කොච්චර කන්ට්‍රිබියුට් කරනවද කියලා බලලා මේක දවසට 110කින් අඩු කරන්න. උකට තේරෙයි එදාට Tamange සද්දවලට අහුම්කම් දෙන්න ගිය ගමන් බාහිර සද්දවල තියෙන නපුරු බලපෑම නැති වෙලා Tamanට සතියක් එනවා මට මේට වැඩිය මේ වැඩේ මේට වැඩිය අඩු සද්දෙන් කරත හැකිනේ. ඕනෑ මැෂින් එකක් එෆිෂන්සි එක වැඩි වෙනකොට දඩබඩ සද්ද අඩු වෙනවා ෆ්‍රික්ෂන් ඇන් හීට් අඩු වෙනවා. අපේ මැෂින් එකත් හරියට ස්මූත්ලි යනකොට ඒකේ හමින් සවුන්ඩ් එකක් එනවා. ඒ ඒක තියෙන බැලන්ස් එකට අර ජරපර ගාන දිරච්ච බර කරත් එක සද්ද නැති වෙන. ඒ නිසා අනුන්ගේ සද්ද කරන චෝදනා කරන එක හොඳයි ඒක. ඒකටත් හැබැයි තමයි මේවා කියන්න ඕනේ. කමන්නේ. දැන් අහුවෙලා නම් දෙක බලන්න silently, mindfully, slowly. දුරක් හයනකොට silently ඒ වැඩේ සතියට යට කරලා ස්ලෝලි කරන්න බෑ. ඕන තැනකට ගිහිල්ලා මේක කරනකොට තමයි තේරෙයි Tamange ඇඟට Tamange නිකුත් වෙන සද්දවලට හිත ගිය ගමන් අනිවාර්යයෙන්ම Tamanට තේරෙනවා බාහිරේ එන සද්දවලට චෝදනා කරන්න මම ඉස්සලා හැදිලා ඉන්න බෑ. ඒක නිසා අපි ළඟ හැම වෙලාවෙම දෙමලිච්චෝ ආගේ. දෙන්නේ එකතු වෙච්ච ගමන් කච කච සටපට සද්ද. ඉතින් මේකද සිවිලයිසේෂන් කියන්නේ ඒකම නන් නෙවෙයි. නිසා එක බලන්න ඔය ඔය කියන කඩප්පුලි නොකෑමන සිවිලයිසේෂන් එකට ගිය පෙට්‍රෝල් වියදම් කරන අපිමනේ. නිකන් හම්බෙච්ච එකක් නික ආයාසෙන් උපයන්න ඕන එකක්. දැන් පේනවා ඒක දඩු කඩක් කියලා. ඒක පේනවා කුරුසයක් කියලා. එක දෙක Taman කොච්චරක් මේ දවසේ දවසේ පවතින සටපට වලට සද්ද වලට Taman සවුන්ඩ් පොලියුෂන් කියලා දැන් කොහොමදටම අල්ලලා තියෙනවා. ඒ සවුන්ඩ් පොලියුෂන් වල කොච්චර දෙනවද කියලා නිසා listen to your own sounds කියලා කියනවා. ඒකයි මේ ආර්ය තුෂ්ණිම් භාවය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ කරුණා කරපත් ධර්ම කතාවක් නැත්තම් කරබන හිටපන්. එහෙම නැති වෙනකොට එහෙම නැතුව අපි මේ කරන ශබ්ද වලින් විශේෂම වචන වලින් විශේෂම සම්පප්පලාප වලින් සතෙක් මරුව තරමටම කර්මපත රැස් වෙනවා. ඉතින් ඒවා අපිට පරිසම් දෙනවා. ඒකට අපි නැවත නැවතත් ඒ දෙමලිච්ඡන් අතරම තමයි උපදින්නේ. ඒ නිසා මේ දෙකම ක්‍රියාත්මක කරන්න. එතකොට අපේ හැසිරීම සයිලන්ට් සර්මන් එකක් වෙනවා. බණ කියන්න ඕනේ යම් කිසි කෙනෙක්ගේ ඉරියාපත ඉරියාපත සිනිද්දා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙනවා වතුරක් කරනකොට වගේ නෙවෙයි තෙල්වක් කරනකොට නූලට වැක්කරෙන්නේ ඒ නිසා යම් කෙනෙක් ඉරියාපත පැවැත්ම සිනිඳු තෙල් දහරාවක් වගේ පවතිනවා නම් දකින්න කෙනාටත් ශාන්තියක් එනවා. විශාල බණක් අයියෙන් නොකියවට නිශ්ශබ්ද බණක් වෙනවා. ඒ නිසා අපිට කළ හැක්කක් තියෙනවා. පොඩි කොටසයි තියෙන්නේ. අපෙන් ගොඩාක් සද්ද වෙන්න තියෙන පුළුවන්. නමුත් ඒ එන ටික හරි සීයේ එමෙ නැත්තම් SMS silently මයින්ඩ්ෆුලි ස්ලෝලි කරන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙයි අනුන්ට චෝදනා කරන්න ඉස්සෙල්ලා මම මගේ ඒ දොර කවුළු වහගන්න ඕනේ වැහුවට පස්සේ තමයි තේරෙයි ඒක පුරුදු වෙන්න පුරුදු වෙන්න අනුන්ගෙන් ඇවිල්ලා වෙන නරක නපුර සද්ද තියෙන නපුර ඉන්ෆ්ලික්ට් වෙන ගතිය එන්නේ අඩු වෙනවා ඒ නිසා දෙක පැත්තම බලන්න සිවිලයිසේෂන් එක හොයාගෙන අපි ගියා නම් කාපම් පරිප්පු ඉල්ලගෙන කාපු පරිප්පුවක් තියෙන මේකේ ඇදගෙන නාන නෑමක් තියෙන්නේ නික්‍රමට කල්පනා කරන අපේ අත්තම්මල මුත්තම්මල. හොඳල කොච්චර විවේක පරිසරක හිටියාද? මෙච්චර රණ්ඩු සරුවල්පෙන් කරච්චල් නැහැ නේ කාලේ. දැන් අපිනේ මේ දිනු කරගෙන අපේ પરම්පරාව මීටත් වැඩිය දිනු කරන්න යන්න හදන්නේ. කොහෙද ගෙනියන්නේ? දෙක එවැනි පරිසරයක උනත් Tamange නිකුත් වෙන ඒ ගොරෝසු ශබ්ද අඩු කරන්න බලන්න බලනකොට මේකේ උනත් අපිට එන ඉම්පැක්ට් එක අඩු වෙනවා ඒ නිසා ඒකවත් අඩු ගන්න යෝගාවචරය පුරුදු කරගත්තොත් මම හිතනවා ඒක අපි සමාජයට දෙන ලොකු සාන්තිදායක තත්වයක් නැත්නම් කංකරච්චලයක් අඩු වීමක් කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඊට හොඳින් සිහිය තබාගෙන ඇවිදීමේදී තවත් එයින් එහාට සමාධි වීමක් තිබේද within brackets in comparison to ආනාපාන සති කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. හොඳයි ප්‍රශ්නේ හොඳයි නමුත් තොරතුරු මදි. මේ විදියට සක්මන් කිරීම නිසා තමන්ට හම්බෙලා තියෙන ආනිසංස මොනවාද? නැත්නම් සක්මන් දැනගත්ත එක ඇත්තටම මම කියන දුරදි කියන ප්‍රයෝජනයක් කියලා. දැනට තමන්ට ලැබිලා තියෙන ආනිසංස ගතයි. ඒ සක්මන් නිසා පරියන්කට හම්බෙච්ච ආනිසංස. සක්මන නිසා සතිය දිනු කිරීමට තිය ආනිසංස. සක්මන නිසා එක වැඩක හිත පැවැත්වීමේ ආනිසංස තමන්ට දැනෙලා තියෙන ප්‍රමාණයේ සභාගත කරන්න කැමති නම් මම මට පුළුවන් තව සමාජලාට කාරණාවක් දෙකක් මේකට එකතු කරන්න. මේකට හරි කවුරු හරි මයික් එක ගනිද කියලා දන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඇත්තටම මේ සක්මන් භාවනාව මට ඉවහල් වෙනවා පරයන්තට ඇවිල්ලා වාඩි වුණාම ඔව් මට ඕනේ මොන කොහොමද කියලා කියන්නේ ඒ මමනේ ඔය පොයින්ට් එක දුන්නේ මට ඕනේ කොහොමද ඒක අත්දකින්නේ කොහොමද ප්‍රමාණකරණය කරන්නේ කොහොමද කාට හරි හේතු ගන්නන්නේ ඒ කියන්නේ මෙහෙමයි දැන් මගේ ප්‍රශ්නේ මේකයි සක්මන් භාවනාවේදී මට ඒ කියන්නේ හොඳට පැටලෙන්නේ නැතුව දකුණු කකුල වම් කකුලේ මේ විදිහට කන්සන්ට්‍රේට් කරලා යන්න පුළුවන් දිගටම. ඒ කියන්නේ ඒකේ වැඩිවීමක් පෙන්නනවාද? වෙනදට වැඩිය වැඩි වෙලාවක් අපිට පුළුවන්. තපන තපන වෙලාවේ මට වම වැටෙනවා, දකුණු වැටෙන ගතිය වැඩි වෙලා තියෙනවා. තියෙනවා. ඔව් එකක්. එතකොට සක්මණක ඉඳලා පර්යංකයට ගියාට පස්සේ පර්යංක භාවනාවට සක්මණින් හම්බෙන්නේ මොන වගේ ආනිසංසද? මොන වගේ ඇයි හොඳයි කියන්නේ? ඉක්මනට මේ හුස්ම රැල්ල රඳවා ගන්න පුළුවන්. අරමුණට හිත යොදා ගන්න පුළුවන්. එතකොට හුස්ම රැල්ලි වැඩි වෙලාවක් හිත පවත්වන්නත් උදව් කරනවාද ඒක? ඔව්. එතකොට සක්මනේදීත් අරමුණ අල්ලා ගන්න පුළුවන් අරමුණත් එක්ක ඉන්න පුළුවන්. සක්මන් කරලා ගියාට පස්සේ පරියන්කේ අරමුණ අල්ලා ගන්න පුළුවන්. අරමුණ මොකද්ද මේ වැඩි වෙලා පවත්වන්න පුළුවන්. එතකොට මට තව දෙනවනම් දෙන්න කියලා පුළුවන් වෙලා තියෙනවා මේ උදව් කරන මේ උතරතුරේ නිසා. සක්මනේදී වේදනා ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ. දැන් ඉඳගෙන ඉන්නකොට අතන කක් එනවා මෙතන කක් එනවා එනවනේ. සක්මනේදී අර සාමාන්‍ය පරියන්කේදී විනාඩි 20ක් විනාඩි 20කට පස්සේ වේදනාවක් නැත්තම් මැරිලා. ඒක මම හරි චෙක් කරලා බලන්න ඕනේ මොකද කියලා. එනවාමයි. ඒකට උත්තරේ සක්මනේ. සක්මන් කරනකොට එච්චරම ඉන්නේ. අනික නිදි ගන්න කරන හොඳම වැඩේ සක්මන් කරන්නේ. සක්මනේ නිින්ද යන්නේ. සක්මනේ නිින්ද යනවා නම් කියනවා පස්සේ පතර සක්මන් කරන්න කියලා. ඒකල කියන පුළුවන් නම් පිටියක් උඩ පස්සේ පැතර රක්මන් කරන්න කියලා නින්ද යන වෙලාව. ඒ වගේ ගොඩාක් මේ සක්මන්ට වැඩිය පරියන්ක පරියන්කටදී සක්මන ගොඩාක් විවිධාංගීකරත වෙනවා. ඉතින් දැන් දැන් මම යනවා ප්‍රශ්නෙට. දැන් කියනවා ඊට පස්සේ අපි මේ සක්මන් පරි භාවනා දියුරු කරන්න කොහොමද කියලා. මේ විදිහට සක්මන් කරලා හිතනද අපිට පුළුවන් නම් වෙලාවක මේ වම දකුණ කියලා මෙනෙහි කිරීමක මිත්තරව ඉබේම සක්මන අනායාසයෙන් සිදු වෙන තැනකට එනවයි කියලා හිතන්න. සක්මන් නිකන් වයින් කරව බෝනික් එක්ක වගේ යනවා එනවා නැත්නම් උඩලසු බට් එක්ක වගේ යනවා තමයි හොඳට මේක දිහා බලන ඉන්න පුළුවන් නම් තීරණ ඕකට භාවනා මධ්‍යස්ථානයක් ඕනේ නැහැ සක්මන් කරලා හැබැයි ඒක පදම ගන්න ටිකක් වෙලා යනවා. සක්ම පදම ගන්න හුරු තැනක් වෙන්න ඕනේ. කවුරුත් වපරහෙන් බලන්නේ නැති වෙන්න ඕනේ. තමන්ට තමන්ගේ සාමාන්‍ය වේගයට යන්න ඇරලා අන්තිමට එනවා සක්මන කිසිම ආයාසයක් නැහැ. අනායාසයෙන් වෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අර තිබුණ ටෙන්ෂන් අනම්මනම් ඔක්කොම නැති වෙනවා. ඉතින් මේක මේ එකම දෝෂේ තියෙන මම දැක්කේ මම උඟක් අත්දැකපු කෙනෙක් ඕක. තරුණ තරුණියෙක් වගේ කෙනෙක් පරියන්කේ හැංගිලා කරන්න පුළුවන්. සක්න හැංගිලා කරන්න බැරි එක තමයි දෝෂේ. නගරන කවුරු හරි දන්නේ දැන් ලව්ව එක අප්සෙට් ගිහලා තමයි ඔය එහාට මෙහාට ඇවිදින්නේ කියලා උංග දෙනෙක් හිතන්නේ ඒක. ඒ නැත්නම් බිස්නස් අවුත් වෙලා එහෙම නැත්නම් ඔන්න ඉතින් කවුරක්වත් හිතන්නේ නැහැ මේ ධක්මන භාවනාවක් කියලා. කවුරු හරි එහෙම යනවා දැක්කොත් හිතන්නේ වයර් මාරු වෙලයි කියලා. ඕක ටිකක් කපලට ඉන්නවා පරියන්කෙන් නම් ওই ගිහලා තිරයක් දාගෙන ඇංගිලා කරන්න පුළුවන්. ඒ නිසා ධක්මනේ ඊගාව පියවර තමයි ධක්මං කරන්න ධක්මනේ එළියට ඇවිල්ලා ඇඟට දෙනවා ධක්මං කරන්න. තමන් පිට කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකාකාරී බව දැනෙනවා මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ තත්ත්වයක ඒකාකාරීකම පැන්නට පස්සේ ඒක ප්‍රමෝදයක් වඩටපත් වෙනවා. දැන් මේක යනවා. ඔඩ්‍රොසු බට්ට වගේ යනවා. දැන් අම්මා අත දීලා අත දීලා පොඩි එකා නැගිටලා. දැන් පොඩි එකා යනකොට අම්මා අත යතයි කිය කිය ඉන්නවනේ. ඇත්තටම අම්මගේ නැගිටිල්ලක් නේ එතන. පළවෙනි පොඩි එකා නැගිටින්නේ ඒ උගේ සාජාසෙන් නැගිටිනකොට අම්මා අත දෙනවා. අත දීලා පොඩි එකා ඇවිදිනකොට ලොකු ත්‍රිල් එකක් එනවනේ අම්මට. ඊට පස්සේ ඌ කියලා බෙල්ල කඩා ගන්නවා, තල්ල කඩා ගන්නවා. ඒක වෙනම කතාවක්. ඔය පැත්ත වැටලා පුදියගෙන ඉන්නවා වගේ නෙමෙයි ඇවිදින්න පටන් ගත්තට පස්සේ අම්මට පොල් ටික ගන්න දෙන්නේ නැහැ ඔක. අහල් කරන්න දෙන්නේ. කෙසේ දුසේක අදිනවා. කොහෙන් ඇවිල්ලා ගින්දර රත දායි දන්නේ ඇවිදිනකන් තමයි හොඳ ඇවිදලා පස්සේ යම් ඔකට කියන්නේ වසවර්තියයි කිය. ඒ වගේ තමයි ධක්මනේත් එහෙම කැලේ ටිකක් තියෙනවා. නමුත් අර අම්මට එන ත්‍රිල් එකක් වගේ අපිට වෙනවා කයට කිය တဲ့ ක ඔන්න තියෙන ධක්ම මලුව ටික ධක්මම් කරනකම් අම්මා අත දෙනවා. ඊළඟට අම්මා පැත්ත කරලා බලා ඉන්නවා සක්මන් කරන්න හැටි. ඒ කියන්නේ Taman third person වෙනවා. සක්මන යනවා. ඒකට තියෙනවා ඕන්න සිද්ධාර්ථ කුමාරයා පියෝපිට හත් අඩියක් ඇවිද්දයි කියනකොට අපිට තියෙනවානේ මොකද්දෝ ආධ්‍යාත්මික ත්‍රිල් එක. ඉතින් මෙච්චර මහ පොළොව තියේදී අපි කොච්චරක් මේ පොළොවෙන් ටෙන්ෂන් එක ගන්නවද? මේ නිකන් යහට මට සක්මන් කරන මොනවත් නැහැනේ. ඉතින් ඕන වෙලාවක කරත හැකිනේ. ඉතින් සක්මනේ ඊගා පියවර හිතාගන්න ඒ අර කලින් කියපුවට අමතරව ඉබේ සිටින තැනට යනවා. අනායාසයි. අනායාසයෙන් ඉස්සර කම්මැලිකම ඇවිල්ලා කම්මැලිකම ඉක්මවනවා. ඉක්මනට පස්සේ පේනවා තියෙන කියන පියවර පාසා දුවන වාහනයක බැටරිය charge වෙනවා වගේ charge වෙනවා. පුළුවන් තරම් ඒ වෙලාවට මේ පොළව ගැටෙන්න ඕනේ සාමාන්‍ය පොළවේ. බය. සෙරප්පු සපුත් නැතුව. මේක අමාරු මේ රටේ අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තේරෙන්න ඕනේ මේ පොළොමහි කාන්තාවත් එක්ක අපි ඈත් වෙන්න ඈත් වෙන්න ටෙන්ෂන් එක වැඩි. මේ කාපට් දාන සීලින් ගහගෙන අනම් මනම් කරපුවාම ඉතින් මේක පිස්සු ගන්නවනේ මේකට. නිකන් ගහකට නගින්නකෝ. නිකන් පොළේ වැවිදින්නකෝ. වතුර ටිකක් බහින්නකෝ. එතකොට මේක ඩිස්චාර්ජ් වෙන්නේ මේක නැවත අර්ත් වෙන්නේ. මේක අර්ත් වෙන්න තෝ තිබ්බහම මැෂින් වල මොකද වෙන්නේ? ස්ටැටික් කරන්ට් එකක් ඇති වෙනවා. ෂොක් එක වදිනවා. ඉතින් අපිට එහෙම නේද යන්නේ. සර්කිට් එකක් වගේ ඇතුළට දාලා ලොක් කරලා තියෙන්නේ. සක්මන ඒක මොකක්වත් නැහැ මේ සරුවච්චන් වහන්සේ විතරමයි ලෝක ශාස්ත්‍රූරුන්ගේ සක්මන අඳුරගත්තේ එකම ශාස්ත්‍රුන් වහන්සේ. ඕන කෙනෙකුට ඕන තැනක කරත හැකි ඒකේ අනායාසයෙන් වෙන තැනට ගියාට පස්සේ Tamanට තේරෙන පටන් ගන්නවා ඇඟ නැවතත් පොළොමයි කාන්තාවත් එක්ක වැඩ. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියක් යනවා රජෙක් වගේ. Tamanට තියෙන දිහා බලන එක විතරයි. ඉතින් ඒක නිසා මේ ඒකාකාරීකම වෙනවා කියන්නේ බොහොම මූලික අවස්ථාවල්. ඒක ඉක්මවපු ගමන් ට්‍රිල් එකක් කරනවා. ඊට පස්සේ ඒකට පව ගමන් නිකන් දුවන වාහනේ බැටරිය charge වෙන්න ගන්නවා. තිරියන් වෙන්න පටන් ගන්නවා. ඔය තියෙන ලෙඩ අසම්බර ව්‍යායාම එතනින් ගියාම ඔය කොස්මික් එනර්ජි બ્લોක් වෙන තැන තියෙනවානේ. ඔක්කොම නිකම්ම රීසෙට් පටන් ගන්නවා. ඒක නිසා මේ උත්තරේ කෙටි උත්තරේ කියන තියෙන්නේ අනායාසයෙන් වෙන තැනට යනකම් සක්මන පුරුදු කරගන්න. confused as to the correct way to do meditation. With Anapanasati and Sakman Bhavana, are we mean to observe or not? What I mean by that is, in my mind, when we note, we are thinking about it rather than observing it. Am I approaching meditation wrong? For example, with the Sakman Bhavana, you mention observing or realizing walking. Is that the same as thinking walking? Is that the same as thinking walking? Thank you. Even before, in the earlier preliminary, more basic, more down to earth, if that particular person when walking can understand I am not sitting, I am not standing, I am not sleeping, if that stage is clear, then I can proceed. Can the, the particular person give the one's own experience, please? ප්‍රශ්නේ එක්ස්ප්ලেইন කරන්න ටිකක් අමාරුයි. ඒ වුණාට හරි වැදගත් ඒක. That's important. um ඇත්තම කියනවා නම් මේ භාවනාව ගැන ගොඩක් කට්ටිය කියනකොට කියන්නේ අර මම් පාය දකුණු පාය එහෙම එක හිතනවා මෙනේ කරනවා කියලා අපි කියන්නේ noting. Noting or labeling, not thinking. Uh, the term technical term is labeling or noting. Eh, eh. Even that it is not necessary. It is a tool if you are a failure at the basics. The basics is the contrast or delimited manner or in a the, um, discrete manner. When you sit, you know what does that mean by sitting posture. When you walk, you know what is the difference between sitting experience and walking experience. Would you mind to uh, come out with your experience? Can you, while sitting, be aware, I'm not walking, I'm not standing, I'm not sleeping. While walking, you can be aware, you can be you can experience I am walking, not sitting, not standing, not sleeping. Uh, can you? Um, I think I'm struggling with that. So uh, without thinking or... No, I'm no, uh, okay. The thinking is a, a thing, something uninvited guest. It's a gate crasher. Never mind that you can't do it away with uh, unless otherwise you develop mindfulness for so longer time. Basically try to understand, I am sitting against walking. Can I discrete it? can I delimit it? That is, can I discriminately understand it? That's it. That's, that difference uh, make the path clear. And if it is not so, then only you have to understand, I am sitting, sitting, sitting, walking, walking, walking. If naturally you understand, purpose is served or done. So therefore, make it as straight as possible, as simple as possible. Don't complicate with complicated tools. They are necessary if you are a failure at the first step. So when you are breathing, try to see, you can see in-breath versus out-breath. When you are out-breath, you should know it is not in-breath, done. When the out-breath happens, if you know it is not the in-breath, that's it. And while walking, when the left leg is there, if you know it is not right leg, not only that you are not sitting, standing, sleeping. That's it. If it is not so, if it is confusing only, you have to know left, left. It is not thinking, it's noting, but it is a tool to observe discreetly, discriminately. Otherwise, if your mind is sharp enough to see discreetly, discriminately, you need no any crutches or any other tools. So therefore, don't worry about the technical side. It's a basic thing because it is natural. Understanding sitting as sitting. And to make it contrast, you see, not standing, not sleeping, not walking. That is the way you reinforce the knowledge. Don't worry about the noting or labeling and uh, make it more clear, more short, more natural, more straightforward. Then uh, mind will sort out its own ways and means. Thank you. Honorable Thero, yesterday in the discussion you mentioned as the one thing you hope we would take away from this retreat. As the one thing you hoped we would take away from this retreat. Can you repeat what that is and how we may incorporate that into daily life or meditation practice? Also, what was the name of the book you book on mindfulness? Was it Power of Mindfulness? Yeah, that's the Power of Mindfulness. The author is Venerable Jnanaponika. The very first thing, I can't remember the exactly term, how do I refer to the mindfulness. So, whenever you are mind not mindful, when you are chewing rice, you chew, bite into your tongue. If you are mindful, you are not biting into your tongue, that's it. That's the way you incorporate one thing at a time and that done well. That is what the mindfulness. So, if you are going to complicate it with the multitasking, never mind, leave it aside 23 hours for multitasking and mess up with it, no problem. Take one hour away and do one thing at a time and that done well. That's the one way of presenting the mindfulness in a day-to-day activity. So mindfulness or diligent or the vigilance uh, be in the present moment, that is the equal moment in here as well as at the household. So try to familiarize it here as much as possible under these conducive conditions and then try to apply not the whole day. Don't expect that kind of a theoretical maximum. Get one split second per day or one split second per hour and try to incorporate it. So my teacher went to Madhammika. I was in the second year in the university and some kind of, maybe he was a he was an Australian monk, that may be the only reason that I attracted him. But uh, he was completely different person than me, we were arguing like anything. So ultimately he told, if we are to develop a relationship, you must try mindfulness. Then I told, I am not qualified. Even though I am Buddhist, I have not taken precepts, I am not a generous person, and I am very arrogant and angry young man, I am not mindful. Then he said, never mind. Try to be mindful. Then I told Bhante, what you are talking about in the court of Buddhism, only for the dana sila and then bhavana. You are talking about the bhavana. I am a robber. I am not a person giving dana. This is my hobby at that time, kleptomaniac. and see, sila, I see jokers. Sila people are jokers monks are the national jokers in Sri Lanka. So how can I be a sealer? They need all know. Take the brush when you are brushing your teeth. Try to understand the taste of peppermint. Brushing, that's it. That's mindfulness. Then if that is the case, simply I can brush. That's it. Don't worry about the dana, don't worry about the sila, don't worry about your temperament. Do it. And when you are washing the face, early in the morning, feel the, the liquid nature of the water, the coldness you touch it. If you're aware of it, crispy enough, that's it. That is the starting point. I had no any chance to go to a place like this, and no one expected even these bloody fellows never expected, even in the university, for me, because I am such arrogant, such a energetic, unpredictable, undisciplined, disorganized man. And brushing teeth and understanding the peppermint is irrelevant with my disorganized life. Whether you do it here in, in your bathroom or back, back at home, or when you are defecating, when you are urinating. That very experience, wherever you go, experience is the same. So don't make it such a big difference with household life and this one. And that is uh, the wrong calculation. Uh, the same old pattern is there. So make few, they, he told me uh, taps, make few taps or tags in a day. One thing at one, one, one hour, one, one, uh, one day one thing, brushing teeth. And next day add little touch of water. And you know the <laughs> third thing he taught me. He told me for me Whenever I see yellow color, I, de I develop anger because of the monks. So make a third point, whenever see yellow color, try to be mindful. Or oh, even a lady going with a yellow sari, <laughs> soon I see we both of them are mindful because otherwise we are shouting very bad things. Because we are against monks. So yellow color is the third aspect. So likewise, have some tags per day. Whenever such a thing happens, make a point also to be mindful. So slowly, slowly, you can know and no one can notice it. Not necessary to take a vow. Not necessary to take a determination. Do it in a, uh, a radical way. Get some very, very relevant point within a day and try to be equally mindful and ultimately is catching like a wildfire. ඉස්සර මූණ ඉස්සරහට හම්බුනම නොදැක්කම කියනවා. ඊට පස්සෙන් දහපුවම ඇයි නොදැක්ක වගේ කතා කරන්න තුගිය කියලා ආ මං ඒ වෙලාවේ සක්මන් කරුවා කියලා. ඒ ඒ ඔය කියන්නේ හලන්න ඕන චමයේ ගෝරකව දැකපුවාම සක්මන් කරනවා කියන්නේ. ඊට පස්සේ ඇවිල්ලත් අහන මොඩකමට ඒතකොට කියන්නේ අපි සක්මන් කරයි කියලා. ඒවට උපක්‍රම හොයලා ඕව හොයාගත්තා ටික කාලයක් කරනවා. එහෙම නැත්තම් දැකපු ගමන් hello how are you good morning අනම්මනයි එනකොට තේරෙනවා ඇඟ රිදෙනවා දැක්කට පස්සේ ටග්ගල් බිම් බලාගත්තා ගියා ඉත භාවනා නොකරත් භාවනාව ලොකු හෙල් පලියක් වෙනවා අපි කරන්නේ මෙහෙම මෙහෙම කරනවා හලනවා ඒ මූඩ් එකක් දාගන්න දැම්මට පස්සේ කවුරු හරි එනකොට මමට සිග්නල් දාලා දැම්ම දකුණට කැපුවා ගියා අල්ලන්න බැවුවට පස්සේ කියනවා නෑ ඒලා භාවනා කරයි කියලා තිස්තු. භාවනා නෙවෙයි එක එකට හලන්න කරන ක්‍රමය. <laughs> සම්පූර්ණ හැලුණා. දැන් මේ වෙන ක්‍රමයකට ආයෝය කෙනෙක් වෙලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින් කළ ආකාරයට වම හෝ දකුණ වශයෙන් සිහිය පිහිටුවීම වෙනුවට පාදය පොළවට වදින විට දැනෙන තද ගතිය, පටවි ස්වභාවය, සීයතගෙන ඒ අනුව සක්මන කරන විට වඩාත් හොඳින් සිතේ පිහිටවීමක් හැකි බව දැනුනි. ඉන්පසු දිගටම ඒ ආවරින් සක්මන් භාවනාව කළ යුතුද නැතිනම් පියවරයන්හි කෙටි බව හෝ දිගු බව ගැන සිහිය පිහිටුවීම කළ යුතුද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ස්වභාවිකව තමන්ට තද ගතිය වැටෙනවා නම් සීතල ගතිය පොළොවේ රළි ගතිය හොඳටම හොඳයි. ඒක සමහර වෙලාවට එහෙම තේරෙන්නේ නැතිනම් එහෙම හිත කීකරු නැති වෙලාවක වම දකුණ වම දකුණ කියලා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය සම්මුතිය හරහා ගිහිල්ලා අර වගේ හොඳටම තද ගති, සීතල ගති, කම්පන ගති, චංචල ගති දැනකයි යන්නේ. ඒ නිසා අරකම හොඳයි කිව්වොත් එහෙම අපිට හිතන්න වෙනවා හැමදාම ඔක වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. සමහර දවස්වල ඒක වෙනවා. හරි ගියේ නෑනේ. ආමි පෙරඩ් එකක් ගත්තා වගේ left right left right කියලා රෙජිමන්ට් කරන්න ඕනේ. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට යනකොට ඒ තියෙන තියෙන පීවරක දැනෙන එහෙම නැත්නම් අත්දැකීම එහෙම නැත්නම් ඒ ඒ මේ ස්පර්ශය ඒ ඉම්පැක්ට් එක ඒ කෙටෙන ගතිය ඒක තමයි අන්තිමට යන්නේ. ඒකෙන්ම පටන් ගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් සාමාන්‍ය වම දකුණ මෙනෙහි කරලා අතෙන්ට යනකම් Taman අර පොඩ අත දෙන්න ඕන. පොඩ්ඩක් තල්ලුවක් දෙන්න ඕන. තසරයක් කියවල තමයි කියවන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට ඇතිවන උපක්ලේශ ධර්ම හඳුනාගන්නේ කෙසේදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. උපක්ලේශ වලින් කරන්නේ අරමුණේ හිත තියාගෙන ඉඳ දෙන්නතෝ වර්තමාන හිත තියාගෙන දෙන්නතෝ නානා රුදු වේසමවාම ගෞරවන. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානාරුදු වේසමවා මම අරුබුදු ආමතුරු පෙන්නනවා ජේතවනාරාමෙ පෙන්නනවා අසුචි ටිකක් පෙන්නනවා දේවදත්ත පෙන්නන කොයි එකක් යකා මොක දැක්කත් අරමුණෙන් හිත කඩලා දැම්ම නම් උපක්ටේශ තමයි එනිසා අපේ මම හිතන්නේ අපේ මේ ඉලටිගේ ඉලටට ලියුමක් කියලා තියෙනගේ අක්කා චන්දිමල්ලි විශ්වවිද්‍යාලයේ මේ මූලික પરමාර්ථයේ හිතෙන් ගිලියෙන්න දෙන්න ඉඩ දෙන්න එපා කොල්ලෝක දැකලා පිටිවල ලියලා තිබ්බා හැමතැනම. චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට පැමිණීමේ මූලික પરමාර්ථය හිතෙන් ගිලියෙන් හිත දෙන්න එපා. ඒ වගේ ආනාපානේ ගත්තට පස්සේ ආනාපානේ හිත ගිලියෙන් දෙන්න එපා. ඒක බුදුන් දැකලා ගිලි වුණත් ගිලි වුණා. දේවදත්ත දැකලා ගිලි වුණත් ගිලි වුණා. කහ පාට දැක්කත් ගිලි වුණා. රතු පාට දැක්කත් ගිලි වෙනවා. පාට නොදැක්කත් ගිලි වෙනවා. මොන දේ ඇවිල්ලා නානා ඍතු වේශම වුවත් නැවත ආනාපානෙ යන්න පුළුවන් නම් අපි අරසයි. ඒ මොකක් දිගේ ගියත් අතුරු පාරකට වැටිලා jig කෙලස් රාශියක් ඇති කරනවා. එනිසා වෙන දේවල් වල නිමිති අහන්න යන්නත් එපා. සුභ අසුභ වලට යන්නත් එපා. දැනගන්න මේ මාර ක්ලේශ මාර්යා. නානා ඍතු වේශමවනවා. සමහරට හුද්ද සුභ ලස්සන දේවල් පෙන්නනවා. එහෙම නැත්නම් හොඳ හැඟුම් පහල කරනවා. මොකද ඒ ඔක්කොගෙම ඔක්කොම කමන්නේ ආනාපානතේ ගණතුණු තියෙන්නේ. මූලික પરමාර්ථයේ හිතෙන් ගිලිහෙන්නේ නැතුව යනවනම් ඒ ගිලියෙන් දෙන ඔක්කොම කෙලෙස් වගේ තැයි. ඒවට මේවා වංචනික ධර්ම කියන්න පුළුවන්. ෂටගති කියන්න පුළුවන්. මායාවී ගති කියන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද දන්නවද? ආනාපානෙන් ගිලිහිලා මේ පේන දේවල් අල්ලන්නේ නිවන සඳහා භාවනා කරන්නේ නැති අයට. භාවනා પરමාර්ථයේ නිවන නම් එයාව මොනම දෙයක් එක්කවත් කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. භාවනා මේ පිට මේ අනම්මනම් මේ ලාමක ඕලාරික પરමාර්ථයතෝ භාවනා කරන එක නා අපි කියන්නේ භාවනා ලෝකේ කියන්නේ අවස්ථාවාදියා කියලා. මොනව හරි දැකපු ගමන් ඒක දිගේ දුවනවා. දුවලා කියනවා මේකෙන් මොකද්ද අදහස් කරන්නේ මේක සුභයක්ද අසුභයක්ද හැබැයි මතක නැහැ මූල කර්මස්ථානේ පැනලා. එච්චරයි ඒ හැම දෙයක්ම කරන්නේ මූල කර්මත්තන්නේ හිත වටන්න. හැබැයි කොච්චර වැට්ටුවත් නැවත ගැනීම හැකියාව තියෙනවනේ. අන්න එක තියෙනවා නම් ප්‍රෝග්‍රස් එක තියෙනවා. ඒක නිසා අපි ඔය භාවනා කරපු මිනිස්සු හරි හරහා නොකරපු මිනිස්සු හරහා අපිට ඔය එක එකන දෙන්න හදන තේරම සුරංගන කතා විතරයි. කවුරක්ක භාවනා කරපු කට්ටිය එහෙම මොනවාක්වත් ඔච්චර සංකරතා වලට යන්නේ මෙන්න මේ ආනාපාන ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. ඒක වෙනම කතාවක්. ආනාපාන ඉන්න තාකල් ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. අන්ත නැවත ආනාපානට බය නැතුව නිසකව එන්න පුළුවන් තාකල් භාවනා වැරදිලා නැහැ. වැරදෙන්නේ ඒක පාවා දීලා එන අතුරු කතාවල් දිගේ ගියොත් මගදී පෙන්නන ওই නානාරුදු වේසවලට රැවටුනොත් ඒ හැම වෙලාවෙම ඇත්තම අපරාධයක් නෙවෙයි ඒක wastage of time කාලේ නාස්ති වීමක් වෙයි. ඒවට කියතයි වංචනික ධර්ම කියලා. හාමුදුරනේ මේ ටෙක්නිකල් ටර්ම්ස් වලින් මූල කර්මස්ථානය කියන එක නොතේරෙන කෙනෙක් කවුරුන් ඉන්නවද? මූල කර්මස්ථානය කියන එක දන්නවද? primary object. ඒක ඕන එකක් වෙන්න පුළුවන්. ඒක ඒක මූල කර්මස්ථානය කියලා මේ මේ බනින් ස්කිල් එකම ගන්න මොකොත් නැහැ ඒ වෙනම ඒ ෂොප් එකේ නැහැ සුපර් මාකට් එකේ මූල කර්මස්ථානය විකුණන්නේ නැහැ තමන්ට වැඩිම ෆ්‍රීකවන්ට්ලි දැනෙන දේ තමයි මූල කර්මස්ථානය සම්බයින්දගෙන ඉන්නකොට හුස්ම නම් දැනෙන්නේ ඒක මූල කර්මස්ථානය ඇවිදිනකොට මේ දැනෙන්නේ වම දකුණ හරි තද ගතිය හරි මොන හරි දැනීම නේ ඒක තමයි මූල කර්මස්ථානය කියන්නේ අපි ඒකට කියනවා සර්වේ කරනකොට ටෙම්පරරි බෙන්ච්මාර්ක් කියලා එතන තමයි ස්ටෙතොස්කෝප් මේ මේ තියෝඩ් ලයිට් එක ගිහලා හැමදාම තියන්නේ. ඒක බේස් කර ඒක සෙන්ටර් කරගෙන තමයි හැම බෑරින් එකක්ම ගන්න. එහෙම නැත්නම් රෙෆරන්ස් පොයින්ට් කියලා කියනවා. එහෙම නැත්නම් පිවට් එක කියනවා. පිවට් එකට තියෙන තමයි අපි වාංගු කරන්නේ. ඒක හයි එකක් වෙන්න අපි සර්වේ කරන්න ගන්නකොට ඒ ගන්න බෙන්ච්මාර්ක් එක ගහක් අපු එකක් හරි ගලක් හරි ස්ථිර තනක් වෙන්න ඕනේ. එතන ලකුණක් තියෙනවා. පහුවෙන්දත් කියලා එතනම ටියුර් ලයිට් එක කියලා ඒක සෙට් කරලා ඒක උඩ තමයි බෑරින්ග් ගන්න. එතකොට එක එක උඩ ඒක රීන්ෆෝස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අද මෙතනින් අරගත්තා අතනින් අරගත්තා එතකොට ඒ data එක උඩ එක රේන්ෆෝස් කරන්න බෑ නිසා අපි මූල කර්මස්ථානට සාපේක්ෂව ඒත් අපි බේසික් ටීම් එකට සාපේක්ෂව තමයි අනිත ඔක්කොම ඉන්ටිග්‍රේට් කරගෙන යන්නේ. ඉතින් ඒක තමයි ටිකක් භාවනා කරලා තමයි අල්ලගන්න ඕනේ. උගව දෙනෙක් මූදාත් ගවතියදී අමුඩ ගන්නවා වගේ කල්ලාතුව තීන්දුව කරනවා. මූල කර්මස්ථානේ මොකද්ද කියලා ඉතින් යන්න බෑ කියනවා. කවදාකවත් මූල කර්මත්තානේ යන්න බැරි වෙන්නේ. මොකද යන්න පුළුවන් එකට තමයි මූල කර්මත්තානේ කියන්නේ. ඒ ඒ ඒ පටලවාගෙන තමයි උගාක් වෙලාට අර ඇක්සස් එක සවුත්තු කර ගන්නවා. කලින්ම හිතා ගන්නවා මම මේක තමයි ගන්නෙ කියලා. එමනේ පේන එක වඩාම නැවත නැවත පේන එක එයා විශ්ීම ප්‍රකාශ වෙන එක තමගේ කර්ම ශක්තිය අනුව මතු කරලා දෙන ඒක ටිකක් කල් භාවනා කළා තමයි කියන්නේ. ඒ නිසා වාඩි වෙලා බලන්න. වාඩි වෙලා ඉනකොට මොනවද දැනෙන්නේ? නිතරම එන අමුත්ත තමයි මූල කර්මස්ථානේ කරගන්නේ දල වශයෙන් කියනවා. Sadhu. Greetings to most venerable Thero. I have been meditating for for well over 30 years now. The first few years, my concentration and one-pointedness was very good. The last the next 10 years or so, it was not as good as before. The last few years, I cannot concentrate for even up to 10 seconds, 10 minutes. Even though I meditate more now than before, can you please explain why this is so? And please help me with metta. So in the instruction, very first sentence in the singular, this is not a retreat to introduce one-pointedness. This is a retreat to introduce mindfulness. That must be very, very clear. Otherwise, you are going to the Chinese hotel and asking for Japanese foods. <laughs> Sorry. Then we have to go to the Japanese hotel. This is not a retreat for mindfulness, uh, sorry, for concentration or one-pointedness. When and where someone is aiming at the concentration and one-point is utter disappointment. And not only that, you will commit suicide. And at the deathbed, utter failure. So that is why the Satipatthana is much, much important than the concentration or Samadhi Bhavana. But there's a relationship. Mindfulness is a proximate factor for the concentration to happen. So being so, without giving the due attention to the mindfulness, if you are going to catch concentration, then it is always almost a disappointment. So therefore, please correct the perspective. First thing first, that is to be mindful. And even then 30 years, meditation, even with the disappointment, is a praiseworthy thing. And definitely, if he or she can understand, throughout that, was I more and more mindful, at least towards my disappointment, then it's the greatest thing. When and where you are to be mindful, first and foremost motto must be, have an appointment with the disappointment. This is mindfulness. Then never you will get disappointed the whole theory by the Trumpa, he has written an article, Appointment with the Disappointment. That's the way he introduced mindfulness. So no hope. Anything comes, anything goes. So therefore, if you understand the disappointment, it's the first and foremost character of the truth of suffering. Don't try to throw away to the waste paper basket and understand whether you are aware of it. Be mindfully be diligent to it, be vigilant to it. It is not a personal disappointment, but still you are practicing. But if you are looking it from the concentration point of view, definitely I agree, it's a disappointment, it's a disheartening, it's a, it's a uh, breakage of your objective. But see the situation from the mindfulness point of view, I humbly request, I very honestly request but this is the way in this present-day world we can gain certain amount of solace or peace of mind or lack of tension, frustration. So therefore, please, according to my request, change the perspective. Try your utmost to be mindful rather than try to be one-pointedness and concentration. That will be a endowment or gift if you correct your perspective. That I will assure. But at the beginning, if you are going to keep the mind, the one-pointedness and the concentration in forefront, uh, this may be the end result. So please, reconsider, give, the, give a chance for Satipatthana. Honorable Bhante, in sitting meditation, one has to keep their upper body straight. Is it essential to keep the head up? Please explain. In sitting meditation, sometimes it is challenging to keep eyes closed and concentrate on breathing. Closing the eyes simply lead to the lead to sleep. Can someone overcome this challenge? How can sorry? How can someone overcome this challenge? Thank you and So as I partly explained, in walking meditation, as far as uh, are trying to maximize the mindfulness, walking meditation definitely give an answer. You are not supposed to close your eyes uh, unless otherwise a fair trip. Uh, early part of walking meditation is an answer for the uh, sleepiness. And in the sitting meditation, we are working with the respiratory tract. So therefore the tract must be open if the head bent or somewhere they are, at least at the beginning, then you are going to end up with headaches and the respiratory ailments. Because sometimes you are sitting long and if you are not taking a, a symmetry, the respiration problem can happen. They are not going to give the permanent damages, but temporary ailments are there. Therefore, ujung kayam panidaya parimukham satingu pattapetta without a failure, when and where the Buddha mentioned Anapanasati, he mentioned about the straight uh, posture. But no one can maintain the posture completely throughout one hour. There may be some uh, differences, but when and where you start, you have to make the posture symmetrical and uh, relaxed. But later when the meditation keep on going, you may understand, it adjusts itself. For example, when you're in the fast sleep, uh, if you see your body posture, that's a most relaxing posture. It will not be uh, the beautiful posture. And see the people when they are natural death, they never make the, the corpse like in the coffin. Never. They are always bent. That is their natural way. And that is how in the womb we are we bent. This is the way our ear. That is the way our natural way. But in the meditation at the beginning, in order to make the respiratory tract clear, the track open, I said, uh, keep it um, straightforward. While meditating, if it is happening, be aware of it. Don't try to adjust vehemently. Whenever meditation comes balance, then it will take care about the bodily posture once the mindfulness catch the momentum together with the other mental factors. So therefore, if any difficulties available in the sitting posture, sitting meditation, take enough time uh, for walking meditation and come and sit and then try to get the, the benefit, the momentum you develop in the uh, walking meditation and try to continue with the sitting meditation. ගරුතර ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේදී මුලින් වාඩි වූ ඉරියව්ව භාවනාව අතරමැද වෙනස් කිරීම අනුචිතද අපිට ඒකට chance එකක් නැහැ සමහරවිට වෙනස් වෙනවා අපිට කියන්න නැතුව. ඒකට අපිට උචිත අචිත භාව වැළඳීමක් කරන්න බෑ. ඒ තමයි මම කිව්වේ බබා ලස්සන්ට කෙලින් කළා කොට එකේ තිබ්බට නින්දදී ආ හැරෙනවා යාට ඕනේ පැත්තට. ඒකේ ප්‍රශ්නයක් නැහැ නින්දට බාධාවක් නැහැ. නමුත් තියෙනකොට අම්මා තියන්නේ බැලන්ස් එකට. ඒ වගේ තමයි අපි පටන් ගන්නකොට අපි කවුරුවෙන් එයාට හරි ගැසලා දෙනවා. නමුත් ඒ භාවනා කරගෙන යනකොට ඒ ඇද වෙන එක නැත්නම් ඒකට ඇඩ්ජස්ට් වෙන එක ටික වේලාවක් යනකොට අනිවාර්යයෙන්ම තියෙන ඒකත් එක්ක රියැක්ට් කරන්න එපා. හැබැයි කරන්නත් යන්නත් එපා. ඇද කරලා වාඩි වෙන්නත් එපා. හැබැයි එයා ඒ ශරීරය ඒ කියන්නේ බොඩි නොලෙජ් කියලා මේ බොඩි නොලෙජ් එකේ රිද්ම් එක අල්ලගන්න අපිට බෑ මොකද අපි හැම වෙලාවෙම කරලා තියෙන සංසාරේ පුරාට මේ පොඩි එකත් එක රණ්ඩු කරලා. කවදාකවත් සිමෙන්ට් එකක් මේකට දීලා නැහැ. කවදාකවත් රිලැක්සේෂන් එකක් දීලත් නැහැ. මේක මේ දියරෙත් මෙනිකන්න වගේ හැම වෙලාවෙම අපි දඩුමර යන්ත්‍රයක් වගේ වැඩ අරන් තියෙනවා. එහෙම නැත්නම් liver machine එකක් වගේ වැඩ අරන් තියෙනවා. නැත්නම් beautification වලට අරගෙන තියෙනවා. කවදාකවත් ශරීරයේ knowledge එක කවදාකවත් අපි consult කරලා නැහැ. භාවනාදී කන්සල් කරන්න. මොනවාරි ප්‍රශ්නයක් ආපුවාම තමයි තේරෙනවනම් ඇද වෙලා ඉන්නේ කියලා ඒ බලන්න ඒක ආනාපාන සතිය පිරණ එක ප්‍රශ්නයක් නැත්තම් හොඳට සතිය හරියනොට යා යාම අදා ගන්නවා. එහෙනම් දැන් කකුල වාඩි වෙලා උගක් කියලා ඉඳලා කකුල හිදි වැටිලා. ඉතින් ඒකට අපිට බයක් ඇති වෙනවා. දැන් කරගෙන යන්න බැරි වෙයි. ඒකට බොඩි නොලෙජ් එකෙන් අහන්න ඕනේ හරි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මට සතිය තියෙනවා. ආනාපානිය අතර මේ පොඩි මේ වේදනාවද මොකද්ද කරන්න ඕනේ? එතකොට එයා දෙනවා සජෙෂන් එක. එකොමක දිගෑරම එහෙම නැත්නම් නැගිටලා ඵලයන් ඉල්ලන ඉල්ලනේවත් දේවල් යන්නේ දෙන්න යන්න එපා. එයා දෙන දෙයකට කොම්ප්‍රොමයිස් කරලා එනවා කියනවා මම මේක පොඩ්ඩක් රිලීෆ් කරනවා. මේ රිලීෆ් කරාට පස්සේ මං යනවා මගේ වැඩේට. කියලා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න ඕනේ අඟත් එක කියලා ඉල්ලන දේ දීලා ආය යනවා නපාන්න. ඒ විදිහට මේක පුළුවන් තරම් ප්‍රැග්මැටික් කරගන්න ප්‍රායෝගික කරගන්න එහෙම නැතුව මේක ගත්ත ගමන් මෙහෙමම තියන්න ඕන නම් ඒ නැති මැට් එක හදපු බුදුහාමුදුර කෙනෙක් වගේ වෙන්න වෙනවා. ගඩොල් වලින් හදපු බුදුහාම කෙනෙක් වගේ තියන්න වෙනවා. ඒකට කියන්නේ මැටි බුද්ධ කියලා. ගල් බුද්ධ ගල් බමුණා ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේකෙන් මේ ඇඟත් එක්ක මේ අපි ඇත්තටම මේ මුළු මේ ලෙඩ රෝග සියල්ලම ඇති කරගන්නේ ඇඟට මෛත්‍රී කරන්න දන්නේ නැති නිසා. පුදුමාකාර අස්ථාන කෝපිකේ මේ ලියද සියලු මානසික කායික රෝග ඇවිල්ලා තියෙන්නේ. ඇඟ හැම වෙලාවෙම සංඥාවක් දෙනවා ලෙඩ වෙන්න ඉස්සල්ලා. අපි කොච්චර අනම්මනම් පිස්සු කෙනිනවද කියනවනම් ඒ සංඥාව අඳුරන්නෙත් නෑ. ඒක හොඳටම අමාරු වුණාට පස්සේ අපි කියලා දොස්තර පිටිය පිටින් බාර දෙනවා. කවදාකවත් ඔය කිසිම දොස්තර කෙනෙකුට බෑ කිසිම මැෂින් එකකට බෑ මේකේ සංඥා අල්ලන්න. ඔය ෆන්ක්ෂනල් MRI කියයි ECG කියයි අනම්මනම් කරන්න කරන්න මේක උක්දෙන්න මිනුකා වගේ වෙයිලා යනවා. තමන්ටයි තමන්ගේ සංඥාවල් එන්නේ. අපි ඒක දන්නේ අපි අනුන්ගේ සංඥා බලනවා මැෂින් බලනවා අනම්මනම් කරන්න කරන්න වෙන්නේ මොකද්ද මේ ඇඟ අපිත් එක්ක දුරස් වෙනවා බලන්න ඇඟෙන් නිකුත් හැම සංඥාවක්ම හරීම නැචරල් හරීම under the nose ඒක බොරු කරන්නේ අයියා ඒකම ගාරවල අපි පැනඩෝල් ගහනවා බාම් ගහනවා ඇනස්තීෂියා ගහනවා අරක්කු බොනවා නානා ප්‍රකාර පිස්සු කෙරුවට පස්සේ ඉතින් මේකටත් මොනවද කරන්න වෙනවනේ දැන් ඉතින් මේ කිව්වට කිව්වට අහන්නේ ඒ වෙනුවට මේ පිටි පයබර වායට පිටි කරා බේත් බඳපුවාම ඉතින් මේක අප්සෙට් වෙනවා ඇත්තම බුදුමයි අවුරුදු 100ක් මේක වැඩ කරන එක අද 60ක් වුණත් බලන්න කිසිම මැෂින් එකක් දෙනවද කියලා අපිට ගරන් ටිකක් අවුරුදු 60ක දැනට මේ හાર્ට් එකේ මේ ඒ කපාටයක් කොච්චර වැඩ කරනවද කියලා විනාඩියකට මෙච්චර ප්‍රිසිෂන් එකේ මෙච්චර කල් වැඩ කරනවා කියවන. ඇයි මේ මිනිහා කියන්නේ ආපුවම මොකද වෙන්නේ? උවිස එකක් කොමයි කියලා කියන්නේ. බෑ අපි කරන්නේ පැන්ඩෝල් ගාලා වැඩ. ඉතින් ඒකට මොකද වෙන්නේ? අපි සෙම කියලා කියන්නේ පොඩ්ඩක් රෙස් කරපන් කියන එක. අපි අපි ඒකට ඉන්ජෙක්ටරයක් ඇදලා රෑ තිස්සේ වැඩ. කවුරුත් එක්කද මේ හංගන්න හදන කවුරුත් එක්කද මේ රණ්ඩු කරන්න හදන. ඒ නිසා ශරීරයත් එක්ක හොඳට යාළු වෙනකොට එයාගෙන් පුදුමාකාර විදිහට වැඩ ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් එක දිගට පැය 18ක් වැඩ කළා තියෙනවා. කාට හරි අතුරුසල කියන්න පුළුවන් ද ඔය ලෝකේ ඉන්න මොනම efficiency කාටවත් ඔච්චර කරන්න පුළුවන්ද කියලා. එක දිගට අවුරුදු 45ක්. ඒ මොකද හැම වෙලාවෙම මේ මේ ඇඟත් එක්ක බොහොම සුවදව බොහොම යාළුව බොහොම මෛත්‍රී. අපි ඉන්නවා මෛත්‍රී පකීර්ලා. හැබැයි ඇඟත් එක්ක යාළු නැහැ. පහ කනවා. ගහේ වයින්නවා මේකට ගන්න බොන්න දිලා ඉන්න බෑ මේ කරත්ත බලන එක ගොනාට ගන්න දෙන්නේ නැත්නම් ඕ කරත්ත බඳින්න පුළුවන් ගෑනිට දරුවන්ට ගන්න දෙන්න ඕන හැබැයි හරකට පුණක්කෝ දීලා තමයි ගෙදර ගෙනියන්නේවත් ඒක මේක තමයි ගොනා ගාන්ධි තුමා ඉන්න කාලේ කියනවලු ආර්දනා කරනකොට මේ මිනිස්සු নানা ආකාර විදිහට ආර්දනා කරනවා මේ මගේ බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියනවා. මේ කලේ දුන්නොත් කරන්න දෙයක් නැහැ ඉතින්. බూరు සහෝදරයා මෙයාමයිත් එක්ක ඉපදිච්ච එකනවා. නියොන් සහෝදරයා. ඒකගේ ಗುಣ අගුණ බලන්නේ නැතුව අපි මේ කරන්න හදන අපි මේ එක එක කන්සල්ටන්ට්ලා දාලාගෙන පිට්ටු කෙලියට. තමන්ගේ ඇඟේ වේදනාව දන්නේ තමන්. ඒකට මාත් එක්ක මං ඉන්න ඕනේ. මම දැන් මෙතන. ටික කාලයක් යනකොට පණිවිඩ එනවා. ඒ නිසා හොඳට බුදුහාමුදුරු කියන්නේ ඇත්ත නේ. ඒ නිසා පටන් ගන්නකොට අපි ඉරියව්ව හරියට සකස් කරලා දෙනවා. හැබැයි දුන්නට පස්සේ එයා හදා ගන්නවා. ඒ තන හැඩ ගහනවා. අපි හරි පරිදි ගහනවා කියන්නේ. හරි පරිදි ගහච්ච එක පාර කඩන්න යන්න එපා. තේරුණාට පස්සේ ඒක බන අවදියෙන් ඉන්නවා. අවදියෙන් ඉඳලා මූල කර්මස්ථානෙත් එක වැඩ කරනකොට එයා ඉබේම ආය හදාගන්නවා. ඒක තමයි නැචරල් සිස්ටම් එක. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා කොළ දෙකේ දෙකම ටිකක් එක වගේ. මම දෙකම කියවන්නද? දෙකම කියවන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට මගේ සිත එකඟ වෙයි. ඉන්පසු විදර්ශනාවට හැරී ශරීරයේ වේදනා බලමින් අනිත්‍ය වඩමි. එම අවස්ථාවේදී හුස්ම ගැනීමේදී උදරය තදින් තෙරපෙයි. හුස්ම පිටකිරීමේදී එම තදගතිය ලිහිල් වෙයි. එවිට හුස්ම ගැනීම හා පිටකිරීම ගැන බලද්දී උදරයේ තෙරපීම බැලිය යුතුයද? ඊළඟට මා ගත යුතු පියවර කියා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි. ඊළඟ ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවේදී මට ඉතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය දැනියයි. ීට සතිය යොදමින් තරමක් තරමක වේලාවක් ගත කළ හැකිය. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී මම ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ දිග කෙටි බව හෝ මුල මැද අග විශ්ලේෂණය කළ යුතුයද? නොයසේ නම් හොඳින් දැනෙන ආස්වාසයට සහ ප්‍රස්වාසයට පමණක් අරමුණු කොට භාවනාවේ යෙදී යුතුද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ප්‍රශ්න දෙක මේකයි කියලා කියන්න අමාරුයි. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ ලියන එකන මෙන්න මෙතනින් පස්සේ මම විදර්ශනාවට හරවනවා කියනවා. එතකන් විදර්ශනාවේ නැති බව දන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. වේදනාවට පස්සේ මම විදර්ශනාවට හරවනවායි කියලා තියෙනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා ත්‍රිදර්ශනාදී ඉන්නේ සමතේ දින්නේ කියලා මොකෙන්ද චෙක් කරන්නේ? මට තාම මට ওই මීටර ගහුවෙලා නැහැ. හැම සාප්පුවකටම ගියාම බලනවා මේක චෙක් කරලා බලන්න පුළුවන් මේක සමතේ ත්‍රිදර්ශනාවද කියලා. ඒ මීටර එක හම්බුෙන්නේ නැහැ. සෝවාන් වුණාද කියලා චෙක් කරන ජීන්ටරයක් හොයනවා. ඒ හම්බුෙත් නැහැ. මේ භාවනා කරන කට්ටිය මේ ඔක්කොම හම්බ කරගෙන මට ඇවිල්ලා කියනවා මම මේ සමතේ කරන්නේ මම මේ විපස්සනා කරන්නේ කියලා මම කට අරගෙන බලන ඉන්නවා. මේ මොකෙන්ද මේ සමතේ කියලා අල්ලන්නේ මොකෙන්ද විපස්සනා කියලා අල්ලන්නේ? ඊට පස්සේ එන ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. පළවෙනිම ඉස්සල මම ඉස්සල කියපේ කොයි කියන්නේ මෙතනින් පස්සේ මම විදර්ශනට හරවනවා කියලා කියනවා. ඊට කලින් ඉන්නේ කොහෙද කියලා කොහොම මොකෙන්ද අල්ලගන්නේ කියලා කියන්නේ. ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් එළියට දාගෙන සතිය ඉස්සර තියාගෙන ගියාම මේ සමතේ විපස්සනාව යනම්මනක් නැතුව සතියෙම නඩත්තු කරලා දෙන්න. එතකොට ඔක්කොම වැටික් කරලා දෙනවා. මේ සමතේ දාන්න හදනවා මේ විපස්සනා දාන්න හදනවා කියලා මන්දර බොහොම අමාරු ප්‍රශ්නයක් අනවශ්‍ය විදිහට මේ ඉස්සරහට අරගන්න මෙච්චර සරල සතිය ඉස්සරහින් තියාගෙන ඉඳලා. ඉතින් ඊට පස්සේ අහනවා මම දැන් මොකද කරන්නේ? ඉතින් මට මූලික ඉඳලා ප්‍රශ්න තේරෙන්නේ නැති නිසා මම හරි අසරණයි මට තේරෙන්නේ නැහැ. එනිසා මේ ප්‍රශ්න කරුගෙන් පළවෙනි එක නෑ මම අහනවා මේ මෙතනින් පස්සේ මම විපස්සනාට දානවා කියලා කියනවා. ඊට කලින් විපස්සනාව ඉන්නවද නැද්ද? සමතේ ඉන්න කියලා. එහෙම එහෙම නිල ප්‍රකාශයක් කරන්න ටෙක්නිකල් ස්ටේට්මන්ට් එකක් කරන්න මොකද්ද ක්‍රයිටීරියන් එක? මට දන්නේ නැහැ. ඒක තියෙනවනම් අපිට යනවා සාකච්ඡා කරන්න. දෙවෙනි එකේ කියලා තිනවා මට ආනපානෙත් එක බලන්න ඉන්නකොට ඉස්සරහට යනකොට මම මේකේ මුලමඳක බලන්න ඕනද කියලා. ඇත්තටම යා ග්‍රීන් ලයිට් එක පෙන්වනවා. ඉස්සල්ලාම කරන්න ඕනේ අපි ආස්වාද ප්‍රසආදයට කොහොම හරි හිත නංව ගන්න එකනේ නන්නාඳුන කෙනෙක් එක යාළු වෙනවා වගේ. ඊට පස්සේ ආ මූණට පූරව දාලා තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ වැඩි කල් ඇසුරු කරන්න ඕනේ. අපි කියනවා අරමුණට මූණට මූණ දාලා ඉන්නවා. ඒක යනකොට අපිට තේරෙනවා දැන් නම් මට ඊගා වෙන ආශ්වාසයත් බලන්න පුළුවන්. ප්‍රශ්වාසයත් බලන්න පුළුවන්. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස පස්ස 10 15 මට බලන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙනවා. අන්නේ විශ්වාසය තුළින් මේ ආශ්වාස ප්‍රශ්වාසය තමන්ගේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. දැන් මම මේ අඳුර නැති කෙනෙක් හම්බුනායි කියලා හිතමු. අපි නැවත නැවත හම්බ වෙනවා නම් ඒ හම්බෙන හැම වතාවකදීම එයා පිළිබඳව අමතර තොරතුරක් ඇසුර හරහා ලැබෙනවා. මම මොකද්ද යාගේ බලන්න ඕනේ ඇසුර පවත්තන්න. ඇසුර පවත්තරකොට එන්න එන්න තොරතුරු පේනවා. පළවෙනි සැරේ බලනකොට කියනවා මූණ විතරයි බලන්නේ. අපිට මතක මූණ විතරයි. ඒකෙන් අපි අඳුරනවා. දෙවෙනි තුන්වෙනි සැරේට යනකොට යා උස කෙනෙක්ද කළු කෙනෙක්ද මහතද අඬනකොට කොහොමද hina වෙන කොහොමද? ඒ අංගපසංග ගන්න එක ස්වභාවික වෙන්න ඇති. මම ඒව මට ගන්න බෑ. අපේ ඇසුර පවත්නකොට ඒක එනවා. ඒ ඒක වළක්වන්නත් බෑ. ඒකට කියනවා ඉස්සලා සටහන් බලනවා ඊට පස්සේ ආකාර පේනවා. ඊට පස්සේ ස්වභාවික ලක්ෂණ වලට වැඩෙනවා. ඒ නිසා ටික වෙලාවක් ඇසුරු කරනකොට තමන්ට තොරතුරු වැඩිපුර ලැබෙනවා කියන එක දී ඇති සාක්කයක් මිස මට මේක ලැබෙන්න ඕන අරක ලැබෙන්න ඕන කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න එපා ලැබෙනවා ලැබෙන හැම දෙයකටම සාදර වෙන්න. ඒකේ ලස්සන න්‍යායක් තියෙන එක යට චිත්ත න්‍යාමයක් තියෙනවා. ඒක පස්සේ තේරෙනවා. ඒ නිසා අපි එකම දෙයයි කරන්න ඕනේ. ඒ අඳුරගත්ත මූල කර්මස්ථාන නැත්නම් සතිය පිටවන ගත්ත අරමුණ බොහෝ කල් ඇසුරට අනවරතව බාධාවකින් තොරව හැබැයි මෙහෙම එකක් කියලා පුළුවන් තරම් ලඟ වෙලා බලන්න කියලා කියනවා. අරමුණත් එක්ක උත්සන්න වෙලා ආසන්න වෙලා ලඟ වෙවි ලඟ වෙන්න පටන් ගන්නවා. අන්න ඒක උනන්දු කරවන්න. එතකොට යාගේ විවිධ සතන් විවිධ ආකාර පෙන්වන එක ක්‍රමයක් තමයි ඔය මුලැමැදාක බලන්නේ කියලා. ඒකට බලන්න යන්න එපා. පේනවනම් අගේ කරන්න, පේනවනම් ඒක අනුමත කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ අද පස්වරුවේ පැවැත්ම කියනවා ඊයේ පස්වරුවේ පැවැත්වූ ධර්මදේශනයේ ඉතාගණීය. එහිදී ඔබ වහන්සේ පැවසුවා මම දැන් මෙතන ප්‍රසන් මූමන්ට් එකේ එකේ තිබෙන තීක්ෂණයක ලෝභ ද්වේෂ මෝහ කිසිත් නැති පිරිසිදු තීක්ෂණයක් බව. ක්ෂණයක් පිරිසිදු ක්ෂණයක්. ප්‍රසන් මූමන්ට් එකේ සිටමින් අකුසල් කරන කෙනෙකුගේ කර තීක්ෂණ කෙනෙකුගේ ඇති වෙන්න බැරිද? සතියෙන් සිදුවන සෑම සිතක්ම තීක්ෂණයක්ම. පිරිසිදු තීක්ෂණයක්ද? පිරිසිදු චිත්තක්ෂණයක්. චිත්තක්ෂණයක්ද මේක තියෙන තීක්ෂණය. පහදා දෙන්න මැනවි. ඉතින් ඒ නිසා මට කිව්වා ධම්මික ආමඳුරෝ මට ඒක හොරකම් කරන්න ආසාවක් තිබුණානේ. සතියේ යුත් හොරකම් කරන්න ඉන්නේ. මම එකක් දෙයක් කරා. හැබැයි එතකොට ඔක්කොම සම්පූර්ණ කවුන්ට් එක පේනවා. ඒ කියන්නේ දැන් ධම්මිකාමර දීපු චැලෙන්ජ් එකට මම කරේ. කරනකොට මේ හොරකමේ තියෙන ටෙන්ෂන් එක නගින එක. ඒ මනසට පේන්නේ නැති ඊට පස්සේ හොඳට පේන මේ කඩේට ඉර ගන්න එකට වඩා හොඳටම ලාභයි. හැබැයි එතකොට එපා වෙනවා. ඊට පස්සේ ඒ දවස්වල මම සිගරට් බොනවා. එහෙනම් ධම්මිකාමර දීපු කොල්ල සිගරට් බොන නැත්නම් කවුද යකෝ බොන්නේ බීපන් කිව්වා. එනිසා පස්සේ දවසක මම ඔය ගන්නුරුවේ ගියා මේ වැකේෂන් ජොබ් එකට. ගිහිල්ලා ඉන්න ගමන් මේ හොඳටම හෙම්බිරිසාව හෙම්බිරිසාතියදී සිගරට් එකක් බිව්වා. ඒක හරිම ජරා රහයි. ඒ රස නැහැ. ඊට පස්සේ මම හිතුවා මේ මම දැන් මේ භාවනා කරන්නත් හදනවා සතිමත් වෙන්නත් හදනවා සිගරට් උත් බොනවා ඒක හරිය නෑ සෞත්තු වැඩේ කියලා සිගරට් නොයක නතර කරා. නතර කරලා එදාම ගියා ධම්මික හමුදුර හම්බෙන්නේ ධර්මරාජ කන්දේ හිටියේ. කියලා ස්වාමීන් හම්බුණා. හම්බුණාට පස්සේ මම කිව්වා මේ සතුටින් ප්‍රකාශ කරන්න ආවේ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ වාසිකරට දෙපක නතර කරා. ඇයි කියලා. එසිකම මෙන්න මේමයි මේ හිම්බිසහල් ලැබුණකොට ඒ දුම්වර රසය වෙනස්. ඔබ මහා අම්මෝ මෝඩයා යකෝ දැන් බලපන් ඔබ හෙට ආයෙ බොනවා. ඕක නෙවෙයි දිගටම බීපන්. සතියෙන් බීපන් කිව්වා. මං කෝ මේක යක්ෂ කෙලියක් නේ සෝන්ස ඔබ වහන්සේ බෞද්ධයෙක්ද මේ කතා කරන කතාව. නෑ යකෝ ඔබ දැන් ওই තත අමෝරාවෙන් අතර කරාට ඔබ හෙට ආයෙ බොනවා. කොහොමනේ සතියෙන් සිකරට බීපන්. ඊට පස්සේ ඔබ අතාරිනවා ඒ කවදාකවත් අල්ලන්නේ නෑ. ඒ නිසා මේ සදාචාරයට යට වෙලා අපි මොනව නතර කරත් ආය අවස්ථාව හම්බෙච්ච ගමන් අර පාහර වැඩි කරනවා. සතියෙන් ඒක කරනකොට අකුසල් සිද්ධ වෙන්නේ නැත්තේ. අකුසල් සිද්ධ වෙන හැබැයි එතකොට රාත්තල් ගාන දන්නවා. සතියෙන් නැතුව කරන ගාන රාත්තල් ගාන දන්නේ නැහැ. සතියෙන් කරනකොට හම්බෙන්නේ බුක් කීපින් එකක් යනවා. ඒතර දන්න මෙච්චරක් වස්තක තියෙනවා මෙච්චර ඇනලිසිස් තියෙනවා ඒක සතියෙන් කරලා නතර කරපු සිල්පද විතරයි ඇත්තටම අපි නතර කරපු සිල්පද. අනිත් ඒවා මේ අපායට බය හෝ මේ පන්දලේ ආමුරණ බය හෝ අම්මට තාත්තට බය කරනවා ඕන වෙලාවක කැඩතැයි. මං කියන්නේ හොඳ නිදර්ශනයක්. සතියෙන් අපි දැනගෙන නතර කෙරුවොත් හීනදීවත් ඒ වැරද්ද කරන්නේ නැහැ. අනික් කරන ඕනම වැරද්දක් හීනදී කරනවා. ඒ මොකද ඒක සප්‍රෙස් කරලා තියෙන්නේ. ඒක නිසා සතියෙන් යුක්තව අපි මේ වැඩ කරනවා. අපි අපි සාමාන්‍ය කරන අත්තරදි කරනවා. සර්වචනාංශය සඳහන් කරනවා. රතන සූත්‍රයේ යං කිච්ච කම්මං කරෝති පාපකම් පායේ කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝතස පටිච්ඡාදාය අබබ්බතාදිත පදස උත්තා මේ කියන්නේ සෝවාන් සිට අනාගාමි දක්වා වෙන ඕනම කෙනෙකුගෙන් යම් කිංච කම්මං කරෝති පාපකම් යම් පාප කර්මයක් කරන්නේද කායේන වාචා උදචේතසාව කායෙන් වචනෙන් හෝ හිතේ අබබ්බෝසෝතස පටිච්චාදා යාට එක වසංගණ්ඩ නම් බෑ අනිත් ඕනෙම ප්‍රත්‍යඥයක් වැරද්දක් කරපු ගමන් වසංගනවා කිව්වොත් කවුරු නෑ නෑ මම කිව්වේ නෑ කියලා ඒක තව හැත් බඳිනවා සතියෙන් ඉඳලා සතිය වේපුල්ල වෙච්ච එකකට වැරදි නොවෙනවා කියන එක නෙමෙයි දැන දැන වැරදි නොකරනවා කියන එකක් නෙමෙයි. එයාට ඒක සාපස මේ මේ යොම වෙන්න පටන් ගන්නවා. ආත්මේ අට්ඨානුවාද බයිතෝර ගුණෝතික දිලිත ගාඩ් කතා කරලා කියනවා මෙහෙමයි. ඒ වෙලාවේ මට ජඩ හිතක් ආවා. මට මේක කරන්නද මං කරා. මට සමා වෙන්නේ. ඔබතුමාට නෙමෙයි මං කෙරුවේ. මම මේ ගිහිල්ලා ප්‍රකාශ කරන්න කියලා මම අනන්තවත් මේ වැඩේ කරලා තියෙනවා. ඒ පුස්තකාලවලින් පොත් උසන එක තමයි මට තිබුණ පිස්සුව. පස්සේ මම ලාල්ට කතා කරලා කිව්වා උඹ කරුණා කරලා මේ පොතේ නම තියෙනවා මේ පුස්තකාලේ කියලා දාපන් කියලා. ඒක දැන් බබලපන් මමනේ අහුවෙන්නේ දැන් දාන්න ගියාම වුණා උඹ උඹ හොරගම් කරනවා මම අහුවෙනවා කියලා. ඊට පස්සේ මම කව පොතේ පිටකවරෙම තියලා තියෙනවා අනුසුදුසු තැනක මේ පොත දැක්කොත් අහවල තැන ගෙනත් තියන්න කියලා උඹට බලයක් දීලා තියෙනවානේ. මොකද අපේ බැච් එකේ පුලාල් අන්තිමම ඔනස්. උගේ තාත්තර කියන්නේ ඔනස් සිල්වා කියලා. ඉතින් මම කව උඹ මම දැන් යනකොට මගේ හොර මූණක් තියෙන්නේ. දකින්නකොට අවු වෙනවා. මම මට උත්තර දෙන්න. උඹ කියපන් මේක අත්සානගත වෙලා තිබ්බ තුන්නයි කියලා. ඉතින් ඔය කියනවා උඹ මේ rahat වෙන්න හදනවා දැන් මම කොටු වෙන්නේ කියලා. ඒ වගේ මම මම හරියට ඒ වගේ දන දන වැඩි කරලා තියෙනවා. හැබැයි කරපු වැඩි වලට හොඳම කන්නාඩිය උනේ පැත්තක සතියමයි දිහා බලන එක. ඊට පස්සේ වැරදි නොවෙන්නේ නැහැ. ඒ වැරදි ගලේ කෙටුවගේ හොඳට මතක තුන රව කෙනෙක් වැරද්දක් කරනකොට හරියට අනුකම්පා කරන්න පුළුවන්. ඉතින් මේ මනුස්සයා සතිය නැතුවනේ කරන්නේ. ඉතින් කොහෙන් හැදෙන්නේ? මොකෙන් හැදෙන්නේ? උමය ගැහුවත් මැරුවත් උසාවිය දැම්මත් ඒ මනුස්සයා වැරද්ද බාර ගන්නෑ නේ මනුස්සයා සමාජ පද්ධතියට වෛර කරනවා විතරනේ කරන්නේ ඔය හියුගෝ මේ උතුම් විදියට ෆයිට් එකක් දුනා මේ මේ මිනි මරම් මිනිස්සු මරන්න එපා වැඩක් නැහැ. ඊමසේ හේතු නැහැ. හේතු ගන්න එකනේ කරන්න ඕනේ. ඒ මනුස්සයා උඹ මරුවට උඹ මරනවා කිව්වම තීන්දුව කරන විනිශ්චයකාරවරට මොන තරම් අකුසලයක් සිද්ධ වෙනවද? උඹට කොහෙද අයිතිවාසිකම් තියෙන තව කෙනෙක් මරන්නේ. බුදුහාමරක වේගනේ උට හේතු ගන්නපන්. හේතු ගන්නට පස්සේ ආ ඒක කරගන්නේ. අපි අපේ දරුවෝ හදනකොට අපි කවුරුත් එක්ක හදනකොට අපි කාට හරි ඒවනතට හේතු ගන්නන්නේ නැතුව උඩ දඬුවම් කරනවා කියලා කියන්නේ කෙලින්ම අඟුලිමාල කෙනෙක් හදන්නේ. ගහලේ හදනවා. ඒ නිසා ඒක Tamanට තේරෙන්නේ Taman සතියෙන් යුක්තව වැඩි කරනකොට අපේ හිත නොකෑමනා දහවතුරා පට්ටවරු කඩප්පුලි හිතක් තියෙනවා. කොච්චර සුදුරු තියඳගෙන වැලි මලුවක සක්මන් කරන්නේ. ඒක බාර ගන්න. මේ මේ සුදු වැලියෙන්ද වැලි සුදු වෙන්දයි කියලා හිත වැලිමලුවක හොදලා දාපු වැලියට දහක් මං කරුවා කියලා හිත පිරිසිදු වෙනවද පිස්සු මං ඒක හොඳටම දන්නවා අපි යෝගාවචරයට කතා කරමු උඹටත් ඒ පව් තියෙනවා මයි ළඟත් තියෙනවා හැබැයි මේ පව් වගේ කරන්නේ මේ කතා කරන්නේ සත්‍ය ආලෝකයට යට කරාට පස්සේ මේවට බල බින්දෙනවා ඒ නිසා වර්තමාන චිත්තක්ෂණයේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ මේ සිද්ධ වෙනකොට ඒකේ ආධින වාස්වාද හොඳට පෙනිලා නැවත කරන එක වෙහෙස කර බවද දරතය ඒකට බුදුන්ස පාවිච්චි කරන දරතය ෆ්‍රික්ෂන් එක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බුදුරජාණන්සේ එතකොට යාගේ වගේ කියවනේ දැන්. ඒ නිසා මේ ඒ වෙලාවේදී භාවනා කරලා දිනු වෙච්ච එකන දන්නව එයාට වැරදි වුණත් එයා මේ එක්ස්පෙරිමන්ට් එක යනවා එයාට අනුකම්පා කරන්න. භාවනා නොකරපු එකන එයාට දඬුවම් කරනවා, ගහනවා, හිරේ දානවා. අර මනුස්සයාට කිසිම අනුකම්පාවක් නැහැ. ඒ නිසා භාවනා කරන මිනිස්සෙකුට අනුකම්පා කරන භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. භාවනා කරන කෙනාට සිදු වෙන වැරදි කවදාකවත් මේ පුසජන ලෝකෙන් අනුකම්පාව ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ මේ දැන දැන දැක දැක වැරදි කරනවා කියලා. හැබැයි වැරද්ද හැදෙන්නේ කවදා හරි තමන්ගේ ආස්වාදාදීනව දැක්ක දවසේ කියලා හිතාගන්න මේක අනුන්ට ඇප්ලයි කරන්න යන්න එපා. ඒ තියෙන පද්ධතියක් ඒගොල්ලෝ කරගත්තා. ඒ තමන්ට ඇප්ලයි කරලා බලන්න. එතකොට ඩිංගිත්තක් හරි හැදෙනවා නම් ඒකට කියනවා මං කියනවා බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා. මොකට බුදුහාමර කියන පුරුෂ ධම්ම සාර්ථක කියන්නේ. හැදෙන මිනිහ හදන්න තියෙන ලොක්කම ලොක්ක බුදුහාමඳුරු. ඌට කණ්ණාඩි මුණට ගන්න එක විතරයි බුදුහාමර කරන්නේ. ඔබ දැනගනින්. ඔබ හැදුනොත් ඔබ. මම පිරුණම් බල අවුරුදු 2600කට කලින් හැබැයි පුරුෂ ධම්ම සාර්ථකුනේ තියෙනවා. ඒක කියනකොට මගේ මයිල් කෙලින් වෙනවා බුදුහාමඳුරු මේ කරන වැඩේ. දැකපු නැති අහපු නැති මිනිස්සුයෙකුට වගකීම දෙනවනේ. හැදියන් කියලා. මුතුරාමතු ඉන්දියන් කල්චර් එක නෙමෙයි මේ දෙන්නේ. මනුස්ස මනුස්ස සભ્યත්වය අපට දෙනවා. ඉතින් මේක අපි පුළුවන් තරම් බලමු මැරෙන්න ඉස්සලා තව එක්කුට එක්කුට මේක හේතු කරලා දෙන්න. මේ බහුල විශාල වශයෙන් කරන්න බෑ. තව එක්කෙනෙකුට තේරුම් ගත්ත දුන්නොත් අපි නිමේ પરම්පරාවක් වෙන්න නැත්නම් අපිට හම්බෙච්ච මේ වටිනා දායාදේ අපි මේ වසංගල අවුල් කළා දාන්න. කොහොම හරි කාටරි කියලා දෙන්න ඕනේ මේ සත්‍යමත් වීමෙන් සතියෙන් වැරදි කිරීමෙන් ඔබ මේ වැරද්ද නිවැරද්ද කියන එක ඔබට සාපේක්ෂව අනුන්ට සාපේක්ෂව සමාජයට සාපේක්ෂව තේරුම් ගන්නවා. ඒක උඹ කරලා තේරුම් ගන්නවා මිසක් උසාවියේ තීන්දුව කරලා හරියන්නේ නැහැ. කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසූ පරිදි සිත සමාධිගත කිරීමේදී ආනාපාන සති භාවනාව වඩාත් ගැටළු සහගත වූත් අතිරේක සිතුවිලි වඩා ප්‍රබල වන්නා වූත් භාවනා ක්‍රමයක් ලෙස ඔබ වහන්සේ අනුමත කළසේක. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එක වඩාත් පහසු වූ ශනිකව සමාධිගත වීමට හේතු වන්නා වූත් වෙනත් භාවනා ක්‍රමයක් හඳුන්වා දෙන මෙන්න ඉල්ලමි. කුඩු කුඩු ගහන එක තියෙන කුඩු ගහපු ගමන් නාගසල. ඒ නැත්නම් හොඳ තැරපීමක් පොන්න. නැත්නම් හොඳ මේක ගංජා. ගංජා ගහපුවම තමයි හිත යොදන්නේ මොකද උද්දී වෙනකන් ඒකත් එක්ක ඉන්න පුළුවන්. ඒක කියන්නේ විස්ඩම් ප්ලාන් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇඩික් වෙලා අන්තිමට නිකන් කංජකාරයක් වෙනවා. බුදුජානනාතිගේ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ. ආනපන ඔක්කොම අවශ්‍යල ගන්නවා. අපි වසංගගන හදන්න බෑ මේ ජීවිතේ ප්‍රශ්න අපිට තියෙන කැත ඇසිස් අපිට එළියට යන්න දෙන්න වෙනවා. තුවා gediyak කාඩ් පස්සේ gediy ඇන කරොත් වෙන කෙනෙක් මතු කරනවා. මේක පැහැවල එළියට දැම්මොත් සුව වෙනවා. ඉතින් අපි දැන් කරන්න හදන්නේ ඇන කරනවා. ඇන කරනවා කියන්නේ ඒක යට කරනවා. යට කරපුවා වෙන තැනකින් මතු කරනවා. ඒ සාමාන්‍ය කිහිල්ලේ කිලියාවම එන කරනවා. ඒක ඒ තරම් අමාරු නිසා. හැබැයි වෙන තැනකින් මතු කරනවා. නමුත් ලෙඩේ සනීප වෙන්නේ නම් පුරු ඇදලා යන්න එපායි. පුරු ඇදලා යන්න බුදුරජාණන් කියනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීචෝස අසේචන කෝච අතේ සුකෝච විහා උප්පන්නුප්පන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර දහපේති ඌපරමේති එතකොට කෙලෙස් එන්න ගන්නවා අපි ඒක සිල් පරිසරයක ඉඳගෙන සිල්ලුතුන් ආව ඉඳගෙන සදාචාරය තියාගෙන ඒවට එන්න අරිනවා. මේක එන්නේ විපස්සනාට ගොඩක් වෙලාට. ඉතින් එනකොට දන්නවා මේ එළියට එනකොට එනකොට සුවයක් තියෙනවා. ඒකට කියන්නේ මේ විරේචනය කියලා. ඒක තමයි ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් එකේ කරන්නේ. ඒක තමයි කවුන්සලින් වලින් කරන්නේ. ඒ පරණ සයිකොලොජිකල් වුන්ඩ්ස් ඔක්කොම අවුස්සලා ගන්නවා. අරගෙන සර්ෆේස් එකට ගේනවා. ඊනාට පස්සේ ඉබේම රෙක්ටිෆයි වෙනවා. ඒ නිසා කෙටි ක්‍රම හරියට තියෙනවා. මම ටිකක් කරලා තිනවා ගොඩක් කරලා නැහැ. ඔය කුඩු ගහනේව තිබුණේ නැහැ ඒ කාලේ. අපි ඉන්න කාලේ තිබුණේ නැත ඒකත් කරනවා. අනිත්‍යව කරලා තිනවා අල්ලලා ගියේ නැහැ මට. හැබැයි එක්ස්ටසි කෙලින්ම යන්න පුළුවන් ඕනේ බ්‍රේන් ලෙවල් එකට. මියුසික් තියනවා දැන්, ඩ්‍රග්ස් තියනවා. ඕනේ නම් කොන්සන්ට්‍රේෂන් හරිම චීප්. අපේ භාවනා කොන්සන්ට්‍රේෂන් නෙවෙයි. වැරදි තැනකින් පටන් ගන්න තියෙන්නේ. අපේ භාවනා තියෙන්නේ සතියේදී. අපේ භාවන තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් එකට වේක්ෆුල්නස් එකට සෙන්ටෙන්ස් එක වාක්‍ය පටන් ගන්න තියෙන්නේ සමාධියට කියලා. වඩා පහසුවත් ශනිකව සමාධිගත වීම හේතු වන්නා වූ වෙනත් භාවනා ක්‍රමයක් හඳුන්වනවා. ශනික සමාධියට නම් මද්ද්‍රව්‍ය තමයි ලේසිම වැඩි. ඒක පිළිමේ අහන්නේ ඔය ප්‍රශ්නේ අහලා ඉතින් පිළිමේ කෙනෙක් නෙවෙයි. පිළිමේ කට්ටිය ඔය ප්‍රශ්නයක් නැහැ. කෑල්ල මේක අහන්නේ. ඒ තමයි සමාධියට කැමැත්තත් ගොඩක් වෙලාවට ස්ටිලින්ග් එකත් එක්ක බැඳිච්ච එකක්. පිරිවෙන්න ඕක උත්තර ගාලල්ල. ගාලල්ල. ඒ තැරවීම ටිකක් බීලා බුදිය ගන්න එකයි කරන්නේ. මොන මොන දෙයක් ආවත් එච්චරයි. ඒකේ දෙවෙනි කොටස තමයි සිතවිලි පැමිනීම වැළැක්විහි ක්‍රමයක් දේශනා කරන්නේ නම් මැනවි. තවද චේතෝ මෙය චේතෝ විමුක්තිය ලෙස හැඳින්විය හැකිද? සිතවිලි එන්නේ සිතවිලි ඒක නතර වෙනවා ෂුවර් එකට මැරුණාට පස්සේ. එන්නෙම නෑ මොකද හිත නෑනේ. නේ හිත තියනකම් හිතවිලි එනවා. මොහොත නැතර කරන්න පුළුවන්ද පැසිෆික් සාගරේ වුණා සාන්තිකර සාගර වුණා රැලි තියෙනවනේ. අනික් සාගර වලට වැඩිය අඩුයි පැසිෆික් කියලා කියන්නේ ඒකට ඒක. මේ නොරේ මේ නිව්සීලන්ඩ් වලට පේන්නේ සාන්තිකර සාගරේ. ඒත් රැලි තියෙනවා. මොහොතක් තියෙන පුළුවන්ද රැලි නැති. ඒ වගේ හිතවිලි නැති හිතක් තියෙන බුදුහාමුදුරන්ට හිතවිලි ආවනම් මේ අපි ගනේ නිකම්ම නිකන් අමු ගිහියන්න හෝ නරපණවන්න මොන කතාවද. ඒක නිසා හිතවිලි නැති වෙලාවල් බලලා ආනාපානෙ දියුණු කරන්න. එතකොට එයා ආනපනේ පිරෙනකොට මේකේ අඩුවක් පෙනේ. එහෙම නැත්නම් හිතිලෙත් එක වෛර කරන්න ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක්. කවදාකවත් යුද ප්‍රකාශ කරන්න යන්න එපා. හිතවිලි වලට එයා දන්නවා අපි මේ පරදින යුද්ධයක් කරන. අපි කරලා තියෙන්නේ හිතවිලි ඇස්සේ ආනාපානෙ වඩන. ඕගොල්ලෝ දැකලා තියෙනවද ත්‍රී වීලර් කාරෝ සෙනගස්සේ වාහනේ ගෙනියනවා. එහෙන් දැම්ම මෙහෙන් දැම්ම ගියා. ඉතින් ආය කවුරක්වත් ත්‍රිවිල් කාරට බනින්නේ නැහනේ. මොකද අපි ටින්කි මරන්නේ පොඩි ඉඳද කියලා පිටිපස්සේ බෝඩ් එකක් දාලා තියෙනවා. දඟේ කෙරුවට තරහ ගන්න එපා. ඉතින් පොඩි එකා දඟයි. ඌ මෙහෙන් දැම්ම එහෙන් දැම්ම ගියා. ඌට හිටියොත් එහෙම ඕනක කවුරක්වත් ඉඳ දෙනවද? ගත්ත ගියා. ඒ වගේ තමයි අපි කරණ තියෙන්නේ ආහනපානි අරගෙන යනවා ත්‍රිවිලර් එකක් කරා යනවා. වෙන තැනක පාරේ අපිට ප්‍රශ්න නැහැ. අපිට යන්න ඕන දණ අපි යනවා. ඊට පස්සේ බලනකොට ඒක වැඩි වෙනකොට හිතවිලි තිබුණාට හිතවිලි ඉච්චර ගණන් ගන්නෑ. ඒ ක්‍රමයේ හිතවිලි බොල් කරනවා. හිතවිලි වඳ කරනවා. හිතවිලි ලොප් කරලා දානවා. එහෙම නැතුව හිතවිලි නැති හිතක් ගැන හීනෙකින්වත් හිතන්න එපා. A question as a novice meditation practice person. භාවනාවට පළමු වතාවට සහභාගී වන මගේ සිත එක්තැන් කිරීමට උත්සාහ කිරීමේදී මගේ සිත දැස් පියාගත් සැනින් හරියට yellow pages වල විවිධ දැන්වීම් සහිත පිටුවක් වගේ මේ தත්ත්වෙන් අත්මිදීමට බලෙන් උත්සාහ කළ යුතුද? Would it go away with bit more practice? මේකෙදි මම කියනවා සක්මන් භාවනා කරලා බලන්න. yellow pages නෙවෙයි සාමාන්‍ය pages වලට එනවා ටක් ගන්න. කතා දෙකක් නෑ. ඒක නේ හරියම ප්‍රැක්ටිකල් වැඩක් ඔය සක්මනේ තියෙන්නේ. ඇත්තට අරගන්නේ කරන්නේ. ඊට පස්සේ පොළවේ කෙටෙන එක ආනපානට වැඩි හරි ගොරෝසු වෙන්නේ. ඒ නිසා හොඳට සක්මන් කරන සක්මන් කරලා සක්මනේදී කියනවා ග්‍රීන් ලයිට් එක කරන අනේ දැන් ගිහලා වාඩි වියම් මහන්සි කියලා. ඒක එන්නේ විනාඩි 35 45 පණින්න ඕනේ. නිකන් ගිය ගමන් එපා. ඒක ඒ වගේ හොඳට සක්මන් කරන්න හරි දැන් හරි මට පොඩ කියලා හාන්සි වෙනවා මට මේ රෙස් කරන්න ඕනේ. රිලැක්ස් කරන්න ඕනේ කියලා. හොඳට ඇවිල්ලා සක්මනේ ඇවිදලා හොඳට පట్టල වෙලා හොද්දට හරි බැරි ගහන්නේ ඒකේ ආයෙ මොකුත් නැහැ. ඒකට කියන්න මන් දන්නේ මේ වචන. ඒකල්ල මේක දිහා බලන ඉන්නවා. දැන් ඇවිදගෙන ඉඳලා ආවිල්ලා රිලැක්ස් වෙනවා. එහෙමත් ගිමන් අරිනවා. මේ ගිමන් අරන එකේ තියෙන රිලැක්සේෂන් එක. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් කියන ප්‍රශ්නයක් නැහැ වෙලා. මේ පිච්චර එක යන ගමන් ඉඳලා ඉඳලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා වෙලේලෝ පේජ් වල ප්‍රශ්නයක් නැහැ. අර රිලැක්සේෂන් එක දිහා බලන ඉන්නකොට ඒක ඇප්‍රීෂিয়েට් කරන්න දන්නවනම් ඒක ඊට පස්සේ පාත් එක හොයාගන්න හැමදාම නෙවෙයි. ඒ තිතිලොට යට වෙනවා. අනිත් වගේ මේක අර ක්‍රමවේදයක් ගන්න ඕනේ මේ ඉඳගත්ත ගමන් මේ හිතවිලි නැත කරනවා කියන එක හරියෙන් වේගෙන් යන වාහනයක් බ්‍රේක් කරනවා වගේ. එතකොට ස්කිඩ් කරනවා කරකවල ගන්නවා. අපි බ්‍රේක් කඩ කඩ ගහන්න ඕනේ ක්ලච් කර කර. හයි ස්පීඩ් එක බුදුචානන් සේතනා කරලා තියෙන්නේ සචේ උපජ්ජති කෝදං රතං භන්තං වධාරේ. සෝහං සාර්ති භූමි රශ්මිගාහෝ ිතරෝ ජන. පාරෙන් ස්කිඩ් කරන හදන වාහනයක් භ්‍රාන්ත රජයක් රතයක් නතර කරන්නේ වහණයෙන් පෙරලෙන්නේ නැති වෙන්න යන්ත්‍රයේ කටයුතු කරනවාද? එයාට මම රතාචාර්යා කියනවා. අනික මිනිස්සු නිකන් තෝරලන වල්ලන මිනිස්සු විතරයි ඒගොල්ලන්ට තේරෙන්නේ වාහනයක් පදවන්න. ඒසාර වේග හිතවිලි එනකොට එකපාරට බ්‍රේක් අහන්න යන්න එපා. බ්‍රේක් අහපුවම මේක ස්කිඩ් කරනවා. මේක වාහනේ කරකවල යනවා අනිත් පැත්තට. ඒ වෙනකොට කරන්න තියෙන්නේ Tamanට වෙන දන්න අරමුණක් නැත්නම් රිලැක්සේෂන් එකක් දාලා ඒක දිහා බලනවා. එතකොට හිතවිලි එන්නේ අඩු වීමක් බල කැවීමක් බල බිඳීමක් වෙනා මිසක් අය හිතවිලි නැති එකක් වෙනවා අනිත් හිතවිලිත් එක තරහ වෙන්නේ අයියෝ අප්පා මෙච්චර කල් එක තියටපු යාළුවානි මේක කවදාකවත් යුද ප්‍රකාශ කළා නෑනේ ඇයි මේ සුදු රෙද්දක් ඇඳපු ගමන් ඇයි මේ දවසක භාවනා කරපුවා මේ ඔච්චර කල් හිටපු හිතවිලිත් එක යුද ප්‍රකාශ කරන්නේ එතකොට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා ගරු ස්වාමීන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමීති සික්කති යන්නේ අදහස පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. සියල්ල. ඕනෙම සිද්ධියක මුල් මඳාග දැකීම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා ලෙඩක් ආවට පස්සේ ලෙඩේ රෝග බීජය සොයාගෙන ලෙඩේට බෙදලා සුව වෙනකන් ලෙඩේ ප්‍රස්ථාරය සම්පූර්ණ ඉගෙන ගන්නවා වගේ ආශ්වාස ප්‍රශ්වාසන මුල මඳාග. එහෙනම් වේදනාවක් ආවන මුල මඳාග. තරහක් ආවන මුල මඳාග. මෙතන කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මඳාග තමයි. මොකද ආනපාන සතිය තියෙන නිසා ඒ නිසා කියනවා ආස්වාද ප්‍රසවාස කයෙහි ආස්වාද ප්‍රසවාස මුළුල්ලේ මුළුමැදක දැකීම කියලා අපිට සාමාන්‍ය වචනාර්ථයෙන් කියන්න පුළුවන්. Revenue Tero, could you kindly elaborate a bit about the state of Nibbana? As some say, it is merely a mental state. Can it be achieved? Is it another mathematical model which cannot exist? I know we are far away getting any grasp of it. But with all sorts of all sorts of explanations, interpretations around, we are getting more confused. Brief clarification is appreciated. අප දැනුවත් කිරීමට ගන්නා වෙහස මෙහෙයට ඔබට පින් දීර්ඝායු. There is no easy way. Uh, that is the most, as try to explain, it's a very complicated thing. So therefore, if it is an easy way, Buddha has nothing to preach 45 years, nothing to take so much of aeons of time for this experiment. So it is not easy because we do not like to understand. It's simply that. We have fear of freedom. Our whole evolution, our whole creativity, our whole productivity is out of fear of freedom. So therefore, whenever freedom happens, we develop phobia. That is called neophobia. So therefore, Nibbana is so cheap, so under your nose, you never try to understand. Because whenever you understand, you yourself, your ego dissolves. Your measurement dissolves. Your desire dissolves. So therefore, in order to protect your desire, to protect your ego, to protect your measuring system, whenever Nibbana approaches, you develop phobia. It is called neophobia or fear of freedom. So therefore it is not difficult to explain. Only thing is not ready to accept it. You are not ready to accept it. It is so simple. So therefore the Buddha assimilated the method uh, taking you in a, such a complicated way and slowly, slowly reaching uh, stage by stage, the way you entangle, the Buddha is disentangled according to your own method. Otherwise, Nibbana is, uh, as mentioned, number of ways to explain. But our mind simple, our rational mind simple, our theoretical mind simple, our deductive mind hate it. Nothing, no other this thing. That is what we call ignorance. So, uh, in the Dhamma talk, I will try to add some more as we proceed. තව තියෙනවද ප්‍රශ්න ගොඩක්? මේ අන්තිම අන්තිම ප්‍රශ්න. නෑ තව එකක් තියෙනවා. මේ අර තව ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ප්‍රශ්නේ? ඒක ඒක. අපි හඳුන්නේ රුක්මන් මාත්‍යා. මේ අන්තිමට අහන්න භාවනාවට අදාළ නොවන නිසා. මම අහන්නේ හඳුනේ භාවනාවට අදාළ නැත්තම්. නෑ රුක්මන්ට එක තීන්දුව කරන්න බෑනේ. ආන්න <laughs> කියලා නේ කියලා තියෙන්නේ. අපි අහලා බලමු ප්‍රශ්නේ කියවලා බලමු. නිවි නිවි නිවීමෙන්ම සනසන ස්වාමීන් වහන්සේ. මේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් නොවන නිසා මට සමාවෙන්න. මේ මයික් එකට කතා කරන්න. යම් සිද්ධියක් වාර්තා කරනකොට එකිනෙකාගේ අදහස් දෙයට එකතු වෙන නිසා පැහැදිලි කර ගැනීමක් පමණක් මය ਵਿਚාරමි. ගෞරවනීය ආනන්ද මෛත්‍රී හිමියන්ගේ චරිතාපදානයේ උන්වහන්සේ දෙවුලවින් චුතව ශාසනික මෙහෙය සඳහා සජීව ශාසනික මේ සඳහා සැපමිනි බව සඳහන් වන විස්තරයක් මෛත්‍රී හිමියන්ගේ වචන වලින්ම උපුටා දක්වා ඇත. මෙම විස්තරය අසන විට ඔබ වහන්සේට සජීවම එයට සහභාගී වූ බව සඳහන් වේ. එය කියවූ මොහොතේ ඔබ වහන්සේ මුණ ගැසුණ මොහොතක මෙය අසා මෙය දැනගත හැකි බව හිතේ සනිටුහන්ව සනිටුහන් කරගතිමි. ඒ චරිතාපදානයේ එන දෙවලවින් චුත වීම ලංකාවේ ඉපදීම ආදිය සත්‍ය වශයෙන්ම ආනන්ද මෛත්‍රී හිමියන් විසින් කීවාද ඔබ වහන්සේට මතක නම් මේ සත්‍යයක්ද අසත්‍යයක්ද යන වචන දෙකෙන් පිළිතුරක් ලැබුණොත් ඇහි. දැන් ඔය ලියලා තියෙන අර බයින්දය ඔය පොත ලිව්වේ පචකාරයා. මම උඩ පොත කතා කරලා බැන්න මේ මිනිස්සු චරිත ඝාතනය කරන්න එපා කියලා. මම ආනන්දමයි තාම හම්බෙන්න ගියා මේචික ධම්මජීව උදේක ධම්මජීව හමුතුත් ගියා සරසයි බුක් ෂොප් එකේ ලොක්කත් ගියා අපේ මේ සංඝකාරගේ වයිෆ් කවුද අපේ මේ ડોક્ટર දිසානායකත් ගියා එදෙන්දි මේ මේ ප්‍රශ්නයක් ගියා ආනන්දමයි තාමතුත් එකත් මම පැය තුනක් විතර කතා කරලා තියෙනවා ඒ ගැනම මොකක් කියන්නේ නමුත් මේ මහින්දයට කතා කළේ යකෝ පච කියන්න එපා ඊට පස්සේ උගන ඔව්ව ලිව්වොත් විතලු පොත් විකිනෙන්නේ <laughs> ඇත්තනේ. දැන් මේ පොත කියවපේ කරනකොට ඔච්චරයි පෙන්නලා තියෙන්නේ. පොතේ ගොඩක් විස්තර දෙන මොකක්වත් වැඩක් නැහැ. අර අපිට අල්ලන්න බැරි කැලලක් තියෙනවානේ. නොපෙනෙන ලෝකේ. ඌ කියනවා ඒකල මම ටික දවසක් කවුගේ දවසල අපේ කම්පියුටර් රූම් එකට වැස්ස වැහැලා වැහැලා සීතල වෙන්න නිසා මම ගෝ ඒක පුළුවන් තරම් AC කරලා තියන්න ලොක් කරලා තියන්න. කවුරුත් යන්න එපා කියලා. ඉතින් ඕ ලොක් කරපුවාම ටෙලිෆෝන් එකත් ලොක් වුණා ඇතුලේ. මම ටෙලිෆෝන් එකට යවෙන්නේම නැහැ ඒකට. ඒක දැස මම ඇතුළට ගිහලා ටෙලිෆෝන් වුණා. ඉතින් මම හිතාගත්ත කවුරුට පොට්ට ඡාන්දයක් වැඩ කරනවා කියලා කතා කරලා ගත්තාම ඒත් ওই ප්‍රශ්නේ අහනවා නෝන කෙනෙක් ගල් කිසේ ඉඳලා. ඊට පස්සේ මම කොහොම කිට්ටෝ කියනවා හොම්බකට රිවර්ට් වෙන්න ගහනවා. මේ මාව පටලවා ගන්න එපා උඹට. ඊට පස්සේ පොතේ තියෙනවා. මම කොයි පොතේද? මම කෝක ලියපු පොත එකගේ නම බලපන්. ඌ මේ ඇවිල්ලා භාවනා කරපු එකේ කෝකේ වැඩේ. ඒම වෙ නොපෙනෙන ලෝකේ ගැන ලියන එක තමයි. ඉතින් ඌ කියනවා ඒව විතර විගිනෙන්නේ. අපි මේ භාවනා කරන කටියට කවදාකවත් Tamange අත්දැකීමක් ඕනේ නැහැ. අරයා කියපගයි මෙයා කියපගයි කිය කිය ඉන්නවා. ඉතින් ඌ කියනවා ස්වාමීන් වහන්සේ අපි ගියක් හරි හම්බ කරන කාවම ඔබ වහන්සේ ඕකට ඊර්ෂ්‍යා කරනවාද කියලා. ඉතින් ඕ නෑ කියලා කොහොමද උත්තර දෙන්නේ ඔයගේ ප්‍රශ්න වලට? අපේ බෞද්ධයන්ටත් ඕනෙලා තියෙන්නේ ඔය මැජික් තමයි. ජීව ලෝකෙන් ආවන දැන් මං කිව්වොත් ඕක කියලා දැන් මට හෙට වෙනකොට පාවට හෙලා නෙළුම් දාලා මේක ඇතුලේ පිස්සු කෙලිනවා මයිත් එක්ක නම් ඒ පිස්සු කෙලින්න අමාරුයි. කඩලා වෙන්නනවා බෙල්ල අතට. මෙච්චර මේ සත්‍යයක් උගන්වද්දි මේ අත්පන අපිට හුස්ම ගන්න එක බලන්න තියෙද්දි මේ බුදුහාමුදුරුවෝ කියපු මේ ප්‍රාතිහාර්ය කතා. අනිකුත් ආගම් පැතිරීමර ගත්ත මේ කතා බුද්ධ ආගමට දාගෙන මං කියන්නේ බොරු කියලා වුණා. අපිට වෙලා තියෙනක වෙරිෆයි කරන්න බෑනේ. වෙරිෆයි කරන්න පුළුවන් එකක් තියාගෙන මෙච්චර ලස්සන වෙන්න බුදුහාමුදුරුවෝ ඉඳද්දි මේ කරගෙන යන වැඩ දිහා බලනකොට අදලියර තියෙන පොත් ඔක්කොම ਬਾගෙට තැම්පිච්චාගෙන ওই මහින්ද මහත්තයා දෙසරයක් පැවිදි වුණා. මේ ඔය తాවකාලික පැවිද්ද. එහෙනම් ඇවිදලා කතා කරලා තව එක නිරදිත වුණා යම රජුරෝ ගාවට ගියාලු යම රජුරෝ ගියාට පස්සේ පරණ කරපු පිනකට එම තැන නිදහස් කරාලු නිදහස් කරාට පස්සේ මේක ලංකාවට ඇවිල්ලා පාම් බේකරියක් කරලා මෙහෙම කෙරුවලු කෙරුවට පස්සේ මේ නෝන කෙනෙක් එක පටලැවුණලු පටලවුණ පස්සේ ආයෙ ගිනිකොට දකින්නකොට අපාය මතක් වුණාලු ඒ ගමම්ම ගිහිලා මීතිකල පැවිදිලා ඉනවා කියලා පත්‍රය දාලා දෙනවා දැන් එනවා කෝල් පිට කෝල් මේ පාම් බේකරේ ඉඳලා ඇවිල්ලා පැවිදිලා ඉන්නේ කවුද කියලා අහන්නේ. ඉතින් පත්‍ර දෙක තුනක් කිව්වා අපේ ලේකම් මහත්තයා සෝහංශ මේ මනසට කියන්නේ. මේක මිනිසු දැත්තට නොමග යනවනේ කියලා. පස්සේ කටුකුරුන්දේ සෝහංශ කියලා තනවා මම නඩුවක් දානවා කියලා. මේ සංචිත් තාකච්ඡා කරුවා කියලා දැන් මගේ මින්දසෝ ගෙනියලා බණ වගේ අහනවා විනියා. අහලා ඒ බණ වලින් දෙබස් ලියනවා යා. නිරශීල පළ කරනවා මේ ධම්මජීව සාංශෙත් එක්ක කරපු සාකච්ඡාවක් තමයි කියන්නේ. ඉතින් ওই පත්‍ර කියන්නේ ඌව තමයි. එහෙනම් භාවනා කරන කට්ටියත් කනවනම් තම්බිලා කොහොම හිටියද කියලා මට හිතෙනවා. භාවනා නොකරන මිනිස්සු පන්තල් වල මොනවා කියයිද? ඉතින් මෙව හරියට විකිනෙනවා. මෙවට තියෙනවා මේ විකිනෙන බඩු. ඒ කරුණාකර මතක තියාගන්න. ඔය පැත්තත් එක්ක ගියොත් අපි මේ යන මේ කිං කුසල ගවේෂී ඇත්ත කියන්නේ මොකද්ද? ඒකට යථා භූත ඥානය කියන්නේ මොකද්ද? ඇති ඇති මොකද්ද කියන්නේ? මේවා ඔක්කොම කෙලෙස්. මං කියන්නේ එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. මං කියන්නේ මට මේවා වෙරිෆයි කරන්න බෑ. මයි වංග කවදාහක්වත් මයි බොඩි කාන්දලොත් වගේ දේවල් වලට කිසිම මනාපැති උනේත් නැහැ. ඒක නිසා මේ මහින්ද විජේතිලක මහත්තයා හම්බ වෙලා ඒ අම්මට කියලා බැනලා මමත් කිව්වයි කියන ප්‍රසිද්ධ සභාවේ. කියලා ආහන්න මේ මොකද්ද ලියලා තියෙන්නේ කියලා මම මේකට ජාතකෙත් එක්කම ටෙලිෆෝන් එකෙන් කියලා තියෙන. ඊට පස්සේ ආවේ නැහැ. ඉතින් මට කියන්න තියෙන ඔච්චරයි. ස්වාමීන් වහන්සේ ඔය ගැන පොඩ්ඩක් කියන්න. මේ සමග මේ සංසද්දාගස්සේ ඉන්න ඉඳලා තිබුණා වෙලාවකදී උතහු පන්සලෙන්ස් මම හිතන්නේ අහතරජානේ බ්‍රහ්මජාලයටත් යනවා. පචයක් ආවොත් ඕකට තරුවෙත් තතු වෙනවනේ. පච ඉගිලෙනවනේ ඉතින් කන එක දිහා බලනකොට ගේ දහයක තේල් ගහ ගන්න යන එකද පොල් ගහ ගන්න යන එකද කියලා. ඉතින් ඌත් එක්ක කතා කරන මිසක අන්තර්ජාලයත් එක්ක මට කිසි සම්බන්ධයක් නැහැ. ඒ ස්වාමීන් අන්දමයිත්‍රි ස්වාමීන් මේ තවදාවින්ද ලංහට වැඩම කළා ඉලිමක් පිට ආවා කියලා ඊට පස්සේ ඌක මේ දැන් රුක්පත්‍ය සම්බන්ධව මේ මේ උදාහරණය මේක හොඳම උදාහරණයක්. කොහොම උදාහරණයක් ගන්න මේ කවුරු වෙරිෆයි කරපු එකක් නෙමෙයිනේ. ආනන්දවයින් ජාමුදුවත් කෙලින් කියප ගන්න නෙවෙයිනේ. මේ පත්‍රකාරයා කියන විනියා විතර බයලජ්ජ නැති જાතියක් ලෝකේ නැහැ කියලා දන්නේ නැද්ද? මේ මීඩියා කියලා කියන්නේ මෙතන මීඩියා කාර්යෝ හිටියට මට කරන්න දෙයක් නැහැ. මීඩියා කියන්නේ බයලජ්ජ නැති જાතිය. ඕනෙම මීඩියා එකක්. ඒකයි අපි මේ පුද්ගලිකව හම්බෙලා කතා කරන්නේ මම කිව්වනම් මම කිව්වා ඒක ප්‍රශ්නයක් නැහැ. කාටවත් නැහැ මේවා ඉන්ටර්ප්‍රිට් කරන්න අයිතිය. මොකද අපි මේ අපේ ජීවිත පරිත්‍යාග ඇවිල්ලා අපි වැඩ කරනවා. අපි ඉතින් වැරදුනත් අපි බාර ගන්නවා. මීඩියා කියලා කියන්නේ ඕනම ට්විස්ට් ට්‍රුත් එකක් ට්විස්ට් කරන්න පුළුවන්. ඕගලන්ට ඕන කොන්ස්පිරසි තියරි එක පොඩ්ඩක් කියවන්න. කියනකොට ඕගලන්ට CNN එක මොනවද එන්නේ කියලා කියයි. තව අවුරුද්දකට 20කට AC line එකක් කියයි අද. ඒ ඔක්කොම සැලසුම් කරලා ඉවරයි. ඥාන මේ මේ මොස්තර අඳින්න ඕනේ. මේ මේ ලෙඩ එන්න ඕනේ. මේ වගේ උපකරණ යුද උපකරණ එන්න ඕනේ. මෙන්න මේ ටික වෙන්න ඕන කියලා උන් සැලසුම් කරලා ඉවරයි. උනේ නැත්තම් උන් කරනවා ඒක. ඊ තරම්ම කැතේ එකක්. මම එකක් කියන්නම්. ඕගොල්ලෝ ගෙදර ගිය ගමන් ওই පහුගිය දවස් තුනේ ප්‍රවෘත්ති අහන්න මොන තරම් ආසාවෙන් දෙන්නේ. පැය තුනක් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. දවස් තුනක් පත්‍ර කියවන්න හම්බ වෙන. ඕගොල්ලන්ට ඒකයි තියෙන ලොකුම අමාරු. ගිය ගමන් අර කුණු කන්දලේ ඔළුවට දාගත්තේ නැත්තම් දැන් මම යනකොට ලංකාවේ ඡන්දෙකුත් තියලා ඒ තොරතුරු ටික ඔළුවට දාගත්තේ නැත්නම් ඉතින් අපිට වුණා වගේ. මේ මීඩියා එක තමයි ඕනෙම ගවර්න්මන්ට් එකක් කරන්නේ ඔය තියෙන ලයින්ස් පහක් තියෙනවා. ඒ පහ සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්නේ ඕක. මේ එකෙකුට අද ගැළවිලා ජීවත් වෙන්න බෑ. ඒ තියෙද්දිත් බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන බොරුවක් මේ වැරද්දක් කාටවත් තේරුම් ගන්නත් බෑ. ඒ නිසා මේවා පිළිබඳව අපි ප්‍රසිද්ධිය කතා කරනවා. අපි පුළුවන් තරම් අපිට වෙරිෆයි කරගන්න පුළුවන් හරියක් තියෙනවා. අපි ඒකට එකඟ වෙනවා. මොකද කියන්නේ? මන්නේ මම හිතියේ නෑ. ඒකට කියලා තියෙන අපේ කේමානන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වෙනුවට මගේ නම දැම්මේ purposefully අර මනුස්සයා. ඉතින් එහෙම තේදි මම කොහොමද කියන්නේ? ආනන්දමය චාම්රිය කියන්නත් පුළුවන් නේද? ආනන්දමය චාම්රිය කියවන ප්‍රශ්නයක් නෑ. මේකේ වෙලා තියෙන්නේ මෙවහරා. ඉතින් ඕක දිගට යනවා. ඇතර ওই රැල්ල දැන් ගිහිල්ලා ඔයක මේ අන්තිම කොනෝ ඇවිල්ලා තියෙන්නේ. ඕවට කියන්නේ අපේ අපච්චි ඉන්න කාලේ සායම් බොරු කියලා. මේ රෙදි වලට සායම් අල්ලන්නේ නැතුව යනවලු. එතකොට මේ මිනිස්සු බොරුවක් කියලා රට කලඹපුවාම රෙදි වලට සායම් අල්ලනවලු. ඒක නිසා ඒකට සායම් බොරු කියනවලු. හැමදාම මේ මුද්‍රණ ශිල්පී කරන කට්ටිය මේ සායම් බොරු වලින් රට ගෙනියන්නේ. ඉතින් ඒක වැඩිම කන්නේ කවුද කියලා දන්නවද? ගෑනු. ඈ? ඉතින් මට මට අපේ සෙක්‍රටරි වල තියුණා මෙන්න මේ සංස පළවෙලා තිනවා. ඉතින් මම ඊපස්සේ කතා කරා කතා කරලා පස්සේ කියනවා මේ අපි කීයකට යපු කරන කාගොට උඩ ඊචා කරන්න යන්න එපා. ඇසේ කටුකුරුන් දිසාන්ති ගම මගේ නම දාලා මීට පස්සේ උනත් මම නඩු දානවා කිව්වයි කිව්වයි කියලා. හැබැයි ඉතින් නඩු දැම්මම පස්සේ මේ මිනිස්සු දිහා රස්සාව නැහැ. හරි අමාරුයි. ඉතින් ඔන්න හම්බ කරන කාර්යය අපිට මොකක්ද? ඒක ඕගොල්ලෝ කරනවා නම් කහපුණියගේ බඩරක් වෙයි. සාමාන්‍යයෙන් ඒ නිසා තමයි ඔබ වහන්සේ එතන හිටියා කියලා ඒ ආර්ථිකයේ තියෙනවා. ඒක ඔබ වහන්සේ නාමකරණ කියන්නේ කිව්වද කියලා මම නාමකරණ කියනවලු. ඒකයි යන්නේ. ඔව් ඔව් මම උත්තර දුන්නේ නැහැ. ඔය ටෝලි සුද්ධ කරන්න බෑනේ ඔක. ඔය තමයි මගේ සුද්ධ කියන්නේ. සාන්ත සැකයි පිළිගත්තා කියන එක නම් සැකයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඈ නෑ හිටියා වුණත් නැති වුණත් ඌව හොයන කෙනාට ওই පැත්තට යන එක නෑ කවදාකවත් සතුටක් විවේකයක් සුවදායක නිින්දක් නෑ බුදුහාමුදුර කිව්වේ ඒක ප්‍රත්‍යක්ෂයට ඵලයන් ප්‍රත්‍යක්ෂයෙන් අස්පනා අපිට තියෙනවා. ඔක බ්‍රහ්මයටත් වෙනස් කරන්න බෑ. ඒක තියෙද්දි ඔබ අහලෙන් තියෙනවා අල්ලන්න හදනවනම්. ඉතින් ඒක නිකන් අර මේ බැත තියෙද්දි පිට කාටු අල්ලනවා වගේ. සම්නස ප්‍රශ්න ඉවරයි කොමියුනිකේෂන් බුක් එකේ තියෙනවා මේ කරුණු තුනක් කතා කරන්න. එහෙනම් අද ඒකට අපි ගන්න යන නරකයි මොකද අපි දැන් මේ වෙනකොට තුනමාරි ලතින අතර මගේ තුනමාරි 20ක පමාවක් වුණා. අපි කාලසටහන තියෙන තුනමාරි ඉඳලා හතරමාරිකම් භාවනා කරන එකක්. ඒ නිසා මම හිතනවා අපි මෙතන විනාඩි 20ක් විතර සක්මන් කරලා හතරින් ඉඳලා හතරමාරිකම් භාවනා පරියන්කයක් කරු විනාඩි 30ක විතර ඊට පස්සේ කොමියුනිකේෂන් තියෙන එක අපි හෙටට දාගමු. ඒකෙන් පටන් අරගමු. ඒකෙත් ওই කට්ටියට තියෙනවා sort out කරන්න يعني ඇඩ්මිනිස්ට්‍රේෂන් භාවනාවට ධර්මයට අදාළ ප්‍රශ්න විතරක් විතරක් අපි මේකට ඉදිරිපත් කරමු. නමුත් දැන් අපි ප්‍රොමෝට් කරන්නේ කොහොමද නැන්නේ මොකද පැය දෙකක් විතර ඔක්කොම වාඩි වෙලා හිටියා. ඒ නිසා අමාරු ඒ නිසා මම ඉල්ලීමක් කරන එක දාන්න අපි ලියලා අද මම මේ මේකක් කරන්නේ මම පටන් ගන්නකොටත් විනාඩි 20ක් පමා වෙච්ච නිසා මගෙත් ගිල්ට් එකක් තියෙනවා. ඒ වගේම ඒක නැති වුණත් අපි පැයකමාරකට වැඩිය දෙකකට විතර කාලයක් අරගෙන තියෙනවා. භාවනාවට අදාළ එකක් තියෙනවා හඳුන්නේ මේ භාවනාවට සාපේක්ෂන සියලුම දෙනා වෙනුවෙන් කරන ඉල්ලීමකි. ශාලාවේ භාවනාව පැවැත්වෙන අතරතුර කාමරවල දොරවල් තදින් වැසීමක් නාන කාමරයේ පාවිච්චි කිරීමනොත් taking showers නිසා භාවනාවට බාධා පැමිණේ. යෝගීන්ගෙන් කිසිවෙකු එසේ නොකරන්නේ නම් කරුණාවෙන් වළකින මෙන් ඉල්ලා සිටිමු. ඒ කියන්නේ තමයි වැඩි කරනකොට තමන්ගේ සද්ද වලට අහුම්කම් දෙන්න. මේක ඇවිදිනකොටත් ඒක කරන්නේ වෙන මොනවා කරන්න ගියත් ඒ ශබ්ද අඩු කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනකොට Tamanට නිශ්ශබ්දතාවයේ ආනිසංශයක් විදිහට. දැන් අපි නිසා මෙතනදී අපි මම යෝජනා කරනවා අපි හතර වෙනකන් සක්මන් කරලා හතරෙන්ලා හතරමාර වෙනකන් පරියන්කයක් කරලා ඊට පස්සේ හතරමාර පහමාර ආයෙ පරියන් සක්මනක් පහමාරට අපි බණට එකතු වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.